නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සීලවතෝ භික්ඛවේ සීල සම්පන්නස්ස න චේතනා කරණීයං අවිපටිසාරෝ මේ uppacchatuti ධම්මතා ඒසා භික්ඛවේ යං සීලවතෝ සීල සම්පන්නස්ස අවිපටිසාරෝ uppacchati ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද මේ හන්දාවේ ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරගත්තේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයිත් වෙන චේතනාකරණීය සූත්‍රය වශයෙන් නම් කරලා තියෙන මේ භාවනා ජීවිතයකට අතුරු දැනුම් සම්භාරයක් එකතු කරලා දෙන වටිනා සූත්‍රයක්. මේක සාරවත්න දේශනාවක්. ඒක නිසා අපිට ඒක ප්‍රමාණයක් වශයෙන් ප්‍රමාණ කරන්න හොඳ අත්තරක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදී සර්වඥාන්සේ විසින් තමන් වහන්සේ විසින් මේ සාරා සංකේය කල්පලක්ෂයක් මේ දාන ආදී වාරණිතා පුරාගෙන ඇවිල්ලා එමගින් චරණ ධර්ම සම්පූර්ණ කරගෙන මේ අවසාන භවයේ පස්චිම භවික බෝසතාණන් වහන්සේ නමක් විදියට පහළ වෙලා ඊගාවට මේ විශ්‍රම අවුරුද්දක් ගත කරලා දුස් අභිනිෂ්ක්‍මණය කරලා දුෂ්කරවත පුරා ඊගාවට 35 වෙනි වයසටපත් වෙනකොට ඒ බුද්ධ ගයාවේදී ඒ තමන් බුද්ධත්වයටපත් වීම අනුව විද්‍යා ධර්මත් සම්පූර්ණ කරා. එතකොට විද්‍යාචරණ කියන දෙකෙන් සම්පූර්ණ වෙච්ච සාරවත්ඥතා ඥානයේ සාක්ෂාත් කළ බවට සත්වචනද ප්‍රතිඥා දුන්නා. ඒ ප්‍රතිඥා දෙනකොට උන්වහන්සේ මේ පරිශ්‍රණය කෙරුවේ මුළු මානව ප්‍රජාවම වෙනුවෙන්. ඒක නිසා ඊගාවට යුතුයකම තමයි මේ තමන් සාක්ෂාත් කරගන්නා ලද මේ ගැඹුරු ධර්මය ඒ ඉතුරු සහෝදර සහෝදරියන් සමග සංනිවේදනය කිරීම මේ වැඩ පිළිවෙල තව කෙනෙකුට කියා දීම මේක කියනවා නම් සම් කිසි කෙනෙක් මේ කෙලෙස් මරණින්දට යට වෙලා නිදිගෙන ඉන්න වෙලාවක මේ කෙලෙස් මරණින්දෙන් නැගිටලා අවදි වීම පිපිදීම ප්‍රබුද්ධ වීම තමයි බුදු වෙනවා කියන්නේ. ඒකට කියනවා බුද්ධ. බුද්ධ කියන්නේ ප්‍රබුද්ධත්වයක්. මේ අනිත්‍යත්ව මේ අන්නාට මේ ලෝ වෙනවා වගේ මේ කාම ආසාවල් වලින් අලවිලා ඒවටම යට වෙලා ඒ ගත කරන ජීවිතය <clears throat> මේ ප්‍රබුද්ධත්වයට පත්වෙච්ච කෙනෙක් පැත්තෙන් බලනකොට නිදිගත් ජීවිතයක්. මේ කරන වැඩ හීනෙන් කරන්න වාගේ. විකාරයෙන් කරවන්න වාගේ වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ විදිහට අවු බුද්ධ ත්වයට පත්වෙච්ච උතුමන් වහන්සේ අපි බුද්ධ කියලා කියන්නේ මේ පිවිදින්දි අදහසෙන්. ඒකට ස්වයං බුද්ධ තමා විසින්ම නැත්නම් ස්වයංබෝ ඥානියෙන් බුද්ධත්වයටපත් වුණා නම් සම්බුද්ධ ස්වයං බුද්ධ කියන නමටපත් වෙනවා. ඒ බුද්ධත්වය සම්බුද්ධත්වය සම්මා සම්බුද්ධ වෙන්න නම් මෙන්න මේ තාමත්ම දුෂ්කර කාර්ය වෙන මේ Taman ඉගෙන ගත්ත මේ ගම්භීර ධර්මය අර නිදාගෙන ඉන්න නැත්නම් උගන්වන්න තියෙනවා. නැත්නම් යත් නැගිටවන්න තියෙනවා. අන්න එදා තමයි සම්බුද්ධයන් සම්බුදුරජාණන් වහන්සේ නම සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. එදා ඒ ධම්ම චක්කප්පවත්තන සූත්‍රයේදී ඒ කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ යම් කිංචි සමුදය ධම්මං සම්බන්ධං නිරෝධ ධම්මං ආදී වශයෙන් ධර්ම චක්ෂුෂේ පහර කරගත්තාම බුදුරජාණන් වහන්සේ උදාන පාඨයක් උදන් ගැනීමක් කරා අඤ්ඤාසිවත බෝ කොණ්ණඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ණඤ්ඤෝ කියන්නේ මොකද කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා නම් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ කියන නම ගැලපෙන්නේ නැහැ අර එක්කෙනෙක් හෝ මිනිසයන් අතර මේ ආර්ය ධර්මයට පත්තර ගන්න පුළුවන් වෙච්ච දවසේ Tamanටත් හරි සන්තෝසයි. මේ Taman ලබාගත සාක්ෂාත් කරපු දේ තව කෙනෙකුට දී ගන්න ලැබුණා. එතකොට තමයි සම්මා සම්මා සම්බුදුරජාන් වහන්සේ නම සම්මා සම්බුද්ධ මේ සම්බුදුරජාන් වහන්සේ නම සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ නිසා මේ සාක්ෂාත් කිරීම වගේම ගඳුරුම කොටසක් තමයි මේ සාක්ෂාත් කරන ලද ධර්මයේ සාක්ෂාත් නොකරන ලද කෙනෙකුට සංවේදනය කිරීම කියadien. ඒක තමයි සාමාන්‍යයෙන් ඔය පරිසම්බිදා හතර විස්තර කරන්නේ. අත්තර අත්ත සවටි සම්බිදා ධම්ම පරිසම්බිදා නිරුක්ති සම්බිදා ප්‍රතිබහාන ප්‍රතිසම්බිදා වගේ. බොහෝමත්ම ගැඹුරුයි. ඒක සාමාන්‍යයෙන් ලෝකෙ පෙන්වන්න පුළුවන් දෙයක් තමයි ඉස්කෝලේ තියෙන පන්ති වලින් ඉතාමත් අමාරු පන්තිය තමයි බාලාංශ පන්තිය. අනික ඕනේ පන්තියකට උගන්වන්නේ එක ලේසි. බාලාංශ පන්තිය තමයි මොනම මල පොතේවක් අකුරක් දන්නේ නැති ළමයා ඉස්සෙල්ලාම අකුරු කරන්නේ. ඒ නිසා බාලාංශ පන්ති ගුරුවරුන්ට අමුතුම හිතේ මෙලෙක් ගතියක්, ඊවසන ගතියක්, ලෝකෙ විශ්ව පිළිබඳ ලොකු හැඟීමක් තියෙනවා. අපි බාලාංශ පන්ති ඉගෙන ගන්නකොට අපි යමක් ඉගෙන ගත්තා නම් ඒකෙන් මොනවාක්වත් අපිට වැඩක් නැහැ. අපි බාලාංශ පන්ති ළමයට උගන්වන්න හදනකොට. අමුතුම දේවල් වලින් තමයි ඒ ළමයා අපිට අතු කරගන්න සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඒ ළමයාට ඒ අකුරක් කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ඉගෙන ගන්නකොට අකුරු කරපු හැටි මතකවත් නැහැ අපිට දැන්. අපි ගුරුවරයෙක් වශයෙන් එහෙම බාලාංශ පන්ති උගන්වන්න ගියා. ආන්නේ මුල්ම කටයුත්ත කරලා දුන්නාට පස්සේ තමයි ප්‍රථම ශ්‍රේණිය, ද්විතිය ශ්‍රේණිය වශයෙන් ළමයි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දිනු වෙනවා. ඒ වගේම තමයි මේ පෘථග්ජන ලෝකෙට මේ සර්වඥන් වහන්සේ විසින් ඒ සාක්ෂාත් කරන ලද ධර්මයේ කියලා දෙන්න ගියාම බොහොම හිත් ගන්න කාලයකට ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ විදියට අහන කොටත් හිත් බඳිනා ස්වරූපයෙන් කල්පනා කරලා තර්ක කරන කොටත් හොඳ ගැඹුරක් පැටෙන කාලේ අවසානයේ භාවනාවට නැගිනකොට ඒ පුද්ගලයාගේ පෞරුෂත්ව වෙනස් කරන තාලෙ ඒ ධර්මයේ ආඩ්‍ය වෙන්න ඕන. එහෙම ආඩ්‍ය නොවුනොත් මේ ධර්මයේ කවුරක්වත් බාර ගන්න නැහැ. ආන්න ඒ නිසා සර්වඥාන්සේගේ දේශනා විලාස තියෙනවා එකම දේ විවිධ තාලෙට ඉදිරිපත් කරනවා. දැන් මේ ඉදිරිපත් කරන අපි මේ කණ්ඩායන සූත්‍රයත් ආන්න ඒ වාගේ උන්වහන්සේ අමුතුම ක්‍රමයකට මේ සීල ශික්ෂාවේ ඉඳලා අවසාන විමුක්ති ඥාන දර්ශන දක්වාම යන වැඩපිළිවෙල බොහොම හිත් ගන්න විදිහට අසන්නගේ වගකීම් වලින් අසන්න මුදවලා උන්සහල්ුවක් ඇති කරලා අසන්නා තුළ ඇති ඥාණයට අඬ ගහන ගතිය ඥාණයට සාදර වෙන ගතිය ඥාණය කුළු ගන්න ගතිය පුබුදු වන ගතිය ඇඟට නොදැනී උනන්දු කරනවා යොමුනු කිරීම තුලින් ඒ පුද්ගලයා කරන සෑම වැඩක්ම ගුණයක් ඇති කරලා සීලේ පටන් සමාධිය ප්‍රඥාව හරහා අවසානයේ මේ දක්වන ඥාන දර්ශන විසුද්ධිය දක්වාම ගමන් කරවන්න ධෛර්යයක් මග මග නూరు පෙරහුවක් ඇති කරලා දෙනවා ඒ සඳහා ඉස්සල්ලාම මේ සූත්‍රේ පටන් ගන්න පාලි පාඨය තමයි මම මාසුක වශයෙන් ඉදිරිපත් කරේ. සීලවතෝ භික්ඛවේ සීල සම්පන්නස්ස චේතනාකරණීයෝ අවිප්පටිසාරෝ මේ uppajjatuති. මහන්නේ මේ සාසනේ. යම් කිසි කෙනෙක් සීලයෙන් සම්පූර්ණ නම් මේ කියන්නේ සීලය වරින් වර දවසින් දවස මෝරමි. අදි සීලයක් වඩ පත් වෙන බවට සමත විශ්වාස නම් ඒ පුද්ගලයාට අංගේ හිතේ විපිලිසර ගති, අන්දමන්ද ගති, කලකොල ගති පහළ වේවා. මට විපිලිසරකමෙන් තොර අවිප්පටිලාර වූ හිතක් පහළ වේවා කියලා අලුතෙන් චේතනා කරන්න දෙයක් නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. හිල්ලා හිතෙන දෙයක් නැහැ. යාඥා කරන්න දෙයක් නැහැ. යදින්න දෙයක් නැහැ. ධම්මතෝ ඒ සාභික්කවේ සීලවන්තස්ස සීල අවිප්පටිදාරෝ උපජ්ජතු මහණෙනි මේ සිල්වතාට ඒ විපිලිසර බතිය නැති වෙන එක ධර්මතාවයක්. ඒ නිසා මූලික අවශ්‍යතාවයන් වන සීලවන්තකම තියෙනවා නම් ඒ පුද්ගලට ඒ කාන්තේම හිතේ විපිලිසරකම නැතිකම තමයි ඵලය. ඒක බුදුහාමුදුරු දෙන දෙයක්වත්. ඒක නතර ඉල්ලලා අඬලා යාඥා කරලා ගන්න දෙයක්වත් නෙවෙයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට හිතට විශ්වාසයක් තියෙනවා නම් තමන්ගේ සීලය පිළිබඳව තමන් වගකිය යුතුයි. ඒක අපි අංග සම්පූර්ණ කළ දෙන එක අම්බලතාවක්ලාට කියලාවත්, ගුරු උරුමුට කියලාවත්, බුදුහාමුදුරන්ට යදලවත්, බෝධි පූජා කිය මොන්නම දෙයක්වත් හරියන්නේ. ඒක තන්නේ කරම තමන් ගන්න පුද්ගලික තීන්දුවක්. ඒක එහෙමනම් ඒ කියන්නේ සීලය පිළිබඳව තමන්ට විශ්වසනීයත්වයක් තියෙනවා නම් ඒ පුද්ගලයා මට අනේ මේ මං සිල්වතෙක් ඒ නිසා මගේ හිතේ විපිලිසරණ විපිලිසර බව අනේ නැති වේවා. අනේ මගේ හිත අවිපටිසාර වූ නොවිපිලිසර වූ අනේ හිත නොවු හිතක් වේවා කියලා පතන්නවත් යදින්නවත් ඉල්ලා හිනනවත් දෙයක් නැහැ. ඒකේ ධර්මතාවය තමයි මේ පෙන්ලා තියෙන්නේ. ඒක නිසා ඒ පුද්ගලයාට තමන්ගේ සීලය පිළිබඳ තමන් වගකිය යුතු බවට ලොකු මේ ධෛර්යය දීමක්. මේකෙන් කරනවා එහෙම කෙරුවොත් ඉබේම Tamanට විපිලිසර ගති නැති හිතක් පහළ වෙනවා කියන බුදුහාමුදුරු සාහිත්‍ය කරනවා. ඒ සාහිත්‍ය කරන්නේ චිත්ත නියාමයක මත පිහිටලා. ලෝකේ ක්‍රියාත්මක වෙන අරවචනාංශ වැඩ හිටියත් නැතත් බුද්ධහගම් වුණත් නොවුණත් ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් කාටත් ක්‍රියාත්මක වෙන ධර්මතාවයක් පෙන්වන්නේ. ධම්මතායේ සාධික්කවේ සීලවන්තස්ස අවිප්පටිසාරෝ උප්පජ්ජතුති. මහණනි මේ සිල්වතාවට විපිලිසරකම නැති වෙනවා කියන එක ධර්මතාවය. සීලේ නැහැ කියලා කියන්නේ අපි ළඟ සතුන්ගේ අන්සතුන් මැරීම පිළිබඳව කිසි අපිට තැකීමක් නැහැ. හොරකම් කිරීමක් පිළිබඳව අපිට තැකීමක් නැහැ. කාම වර්ධ හැසිරීම පිළිබඳව තැකීමක් නැහැ. වචනේ සිදුවන අකුසල ගැන තැකීමක් නැහැ. ඒ වගේම අත්පැන් පාවිච්ච වැරදි ජීවන රටාව වගේ දේවල් ගැන තැකීමක් නැත්නම් ඒ මනුස්සයා අනුන්ගේ විපිරිසර ගතිය හෝ තමන්ගේ විපිරිසර ගතිය තැකීමක් නැතිවමයි එකෙන් තියෙන්නේ. ඉතන අනුන්ට හිංස කරන, තමන්ට හිංස කරන, මත්තට හිංස කුපිත කරන, දැනටත් හිංස කුපිත කරන දේ කරනවා නම් ඒ හිතේ විපිරිසර ගති, කුපිත ගති, හිංසක ගති පහළ වෙනවා. පළකල දේ පළපළ දේ කියන නීතියද යම් වෙලාවක මේ පුද්ගලයා තින් මේ දේ හොඳ නැහැ ඒ මොකද මේ විපිලිසක්කම ඇති වුණාට පස්සේ කොච්චර පොසෙක් වුණත් කොච්චර ලක්ෂණ කෙනෙක් වුණත් කොච්චර මේ වෙන මිනිසෙකුට අවශ්‍ය සම්පත් තිබුණා ඉඳ ගන්න ශක්තියක් නැහැ හිත විපිලිසකයි හිත වික්ෂිප්තයි හිත අන්‍ය විහිසයි ඉතින් ඒක නිසා මේ වෙලාවට මේ සේරම අපෙන් මකලා දැම්මා වාගේ අයින් කෙරුවා වාගේ. එහෙමනම් අපිට විපිලිසර බව ඇතිවීම සඳහා බලාපොරොත්තු යුතු වෙන්නේ අනු හිතවල අනුන්ගේ හිතවල විපිලිසර ගති නැති බව තමන්ගේ හිතේ විපිලිසර බව නැති කිරීම නැති ඒ කායන මාර්ගයේ බව තේරුම් ගන්න ඕනේ. එහෙමනම් හිතන්න ඕනේ මේ <clears throat> තමන් සීලයක නොහිටියොත් දැන හෝ නොදැන අනුන්ට ඒකෙන් කම්පනයක්, කුපිත බවක්, විපිලිසරකමක් ඇති වෙනවා. මේක සාමාන්‍ය තනි වචනෙන් කියනවා නම් බයක් ඇති වෙනවා. චතුම්බර්ධ පුත්‍රයා ළඟට යනකොට ඕඩම සතෙක් තේරුම් ගන්න මේ පුද්ගලයාගෙන් කොයි වෙලාව හානියක් වෙයිද දන්නේ කියලා. මට අපි ඉස්කෝලේ යන කාලේ කතාවක් කියලා දුන්නා. ඒක සමානලාට ඇත්ත වෙන්න ඇති. එක්කෙනෙකුට කියලා ඒ ඉඩමේ තියෙන කනකොල ටිකක් උදුරලා පොඩි කරන්න විධානයක් දෙනවා. තව කෙනෙකුට කියනවා කනකොල වලට නැත්නම් මල් වලට වතුර ටිකක් දාලා සාතු සම්පායම් කරන්න කියලා. ඊට පස්සේ ඒ පුද්ගලයා ගේ ඇතුළකට ගන්නවා ඒකවලම. එතකොට මේ ගේ ඇතුලේ තියෙන මල් පැලයකට යම් කිසි විදියකට මල් පැලෙන් නිකුත් වෙන තරංග මැන ගන්න පුළුවන් යන්ත්‍රයක් හයි කරලා තිබ්බොත් අර මල් පැල විනාශ කරපු පොඩි කරපු මනුස්සයා එනකොට මේ මල්කලේ අමුතුම තරංග වර්ගයක් පිටු කරන්න පටන් ගන්නවලු ඉතාමත්ම කම්පණයට පත් වෙනවලු මේ මිනිසයා දැන් මාවත් විනාශ කරයිදෝ කියලා. ඒ වගේම අර සතු සම්පායන කරන මිනිසයා ළඟට එනකොට ඊට වඩා වෙනස් එකක් පිට කරනවලු පැලේ පවා. ඒ ජීවයේ ස්වභාවය තමයි ඒක පැවැත්ම නඩත්තු කරන එක. ඒක නිසා අපි අපේ සිංහල කියවනක් තියෙනවා අමුතුපත් දීම අත ඇල්ලුමෙන් දැනේ කියලා හරියට තාලෙන් කියකි කේල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද යන්නේ කියලා ගොනා. ඒ නිසා අපි හිතන්න නරකයි අපි පව් කරන ගමන් අපි ලස්සන මහත්ම හැසිරීමක් කියන හිතියොත් අපිට මේ පව් කරන එකෙන් වැළකීලා රටේ ලෝකේ උපාසකයෙක් කියලා නම අරගෙන දිගටම පව් කරගෙන ඉන්න පුළුවන් නේ කියලා. අපේ භාෂාවෙන් අපේ හැසිරීමෙන් නම් අපිට එහෙම තරවට්ටගෙන ඉන්න පුළුවන්. නමුත් මනසෙන් මනසට ක්‍රියාත්මක වෙන අමුතුම ධර්මතාවය තියෙනවා. ඒ ධර්මතාව සංනිවේදනේ අපිට තාම අහුවෙලා නැහැ. ඒක සරුවත් යන දැනගත්ත නිසා තමයි කියන්නේ හිංසක අදහසක්. හිංසක වචනයක්, හිංසක ක්‍රියාවක් තමන් ළඟ තියෙනකොට ඒක අනිත් කෙනාට සංප්‍රේෂණය වෙන්නේ, සංනිවේදනය වෙන්නේ ඒ දෙන්නම දැනගෙන නෙවෙයි. අමුතුම කාලවලට සංප්‍රේෂණය සිද්ධ වෙනවා. ඒ වගේ විවිධ විවිධ ක්‍රම වලට උත්සාහ කරනවා මේ සුම්බක විද්‍යුත් ක්ෂේත්‍ර මගින් එහෙම නැත්නම් පිට වෙන්නා වූ ගන්ධ සුවඳ රසායන ද්‍රව්‍ය මගින් විවිධ ක්‍රමයෙන් හොයනවා. නමුත් ඒක හොඳටම දන්න දෙයක් තමයි අපි වසංගන්න හැදුවට හිතකින් හිතකට ගමන් කරන හැම ධර්මතාව කියනවා. ඒ ධර්මතාවලින් වෙන්නේ මොකද්ද? ඉස්සල්ලාම අපි වදක චේතනාවක් ඇති වුණා නම් සතෙක් මරන්න ඒ වදක චේතනාවෙන් ඒ චේතනාව ඇති කරපු කෙනාම සැලෙන්න ගන්නවා. අන්නේ සැලීම තුලින් ඇති වෙන ශක්තියෙන් තමයි යාට අනිත් කෙනාට වදයකටපත් කරන්න පුළුවන් වෙන්නේ. ඕනු දෙක අතර වදයටපත් වෙන්න සහ වදේ චේතනා පහර කරන්න අතර මේ සිදුවෙන ගම වැඩපිළිවෙල සතුන් අතර, මිනිසෙන් සහ සතුන් අතර, සතුන් සතුන් අතර, මිනිසෙන් සහ මිනිසින් අතර සිද්ධ වෙනවා. මේක ප්‍රාණයේ ජීවිතේ සම්බන්ධ දෙයක්. ඒක නිසා සිල්වතා කරන්නේ අනුන්ට බය වෙන්න තියෙන අවස්ථාවක් නැතිව. අබ්බය කියලා මේකට කියනවා. දුසිල්වතා කරන්නේ මේ අනුන්ගේ මේ බය ආබහ පිළිබඳව තැකීමක් නැතුව ගොරෝසුව ඒ අවස්ථාවේ ඇත්තා වූ රුචිආශිකම් මත ධර්මීය ධර්මී නොසලකා සාධාරණ සාධාරණ නොසලකා ඒ තමන්ගේ පටු පරමා පිට කරලා හදනකොට අනිවාර්යයෙන්ම අනික් අයට බය පහළ වෙනවා මේ බය නිසා ඒ දුසිල්වතාට අනිවාර්යයෙන්ම විපාක කර්ම විපාක වශයෙන් බය හතරක් පහළ වෙනවා. උට ඇති වෙනවා අත්තානුවාද බය. තමන්ට තමන් දෙස් දෙන ගතියක් එනවා. අරවලකට අඳුරකට යනකොට බයක් ඇති වෙනවා. ඒකට අපි කියනවා අත්තානුවාද බය කියලා. ඊගාවට එනවා පරානුවාද බය කියලා. රට්ටු දොස් කියන්න පටන් ගන්නවා. ඒ නිසා ධාර්මිකව යමක් හම්බ කරන කරන වෙනුවට ඉතින් සතුන් මරාගෙන ජීවත් වෙනවා. හොරගම් කරගෙන ජීවත් වෙනවා. කාමයේ වර්ධන ඇසිටමයි කියලා රට්ටුන්ගෙන් දොස් අහන්න සිද්ධ වෙනවා. එතකොටත් මේ මනුස්සයාට මේ මානසිකව හොඳ චිත්ත රූපයක් ලබා ගන්නවත් රටේ හොඳ ආකල්පයක් ඇති කරගන්න බැරි නිසා પરම්පරාවම බැරිමාර. ඊගාට දඬ බය කියලා රජුන්ට දැන් කාලේ කරන කිවිල්නී කියලා පොලිසියට අහුවෙලා නානා ආකාරයෙන් මේ සිපිරි ගෙවල් වල මද බන්දර වල වගින්න සිද්ධ වෙනවා. ඒ තේරෙකින්ම උනත් බේරෙන්න පුළුවන් කියලා කියනවා. නමුත් හරුණාට පස්සේ මම අපාගත වෙනවා කියන කතාව හෝ හරුණාට පස්සේ ඉත පහලට කඳ උඩට තියාගෙන එලකින් පල්ලකට ඇද වැටෙන්න ආසේ නිරය බායට නැත්තම් දුක්ඛති බායටපත් වෙනවා. ඒ නිසා දුසිල්වතාවට හැම වෙලාවෙදීම මේ බය හතරෙන් එකක් හොල්මන තියෙනවා. නමුත් ඔහුගේ අර ඡන්දපරසව ගති නිසා මේ බණ අහලා නැහැ, මේ වගේ දෙයක් හිතලා නැහැ, බයලජ්ජ අපහිත කරගෙන නැති නිසා උන්නේ කමක් නැහැ කියාගෙන ඉන්නවා. ඉලක්කාරී වයස පුළුවන්කම එනකොට තරුණ මදයට, යොබ්බන මදයට, ධන මදයට, බෞසුත මදයට ප්‍රමාදේ බොහෝම ආගන්නයි. මදක් ප්‍රමාද දෙක ළඟ ළඟ තියෙනවා. ඒ නිසා මේ මදේ තියෙන වෙලාවේදී උන්න ඕන දෙයක් කියලා සාධාන සාධාන බලන්නේ නැතුව ධර්ම ධර්ම බලන්නේ නැතුව මේ සිල්පද කැඩීම විනෝදාංශයක් කරන ජීවත් වෙනවා. ඉතින් එතකොට මේ පුද්ගලයා ඇති කරන මේ අනුන්ට ඇති කරන බය නිසා අනිවාර්යයෙන්ම Tamanට බය ඇති වෙනවා. මේ බය චෛතසිකය තමයි සම්පූර්ණ මේ මානසික රෝග සියල්ලටම මූලිකම ශක්තිය. මේ පුද්ගලයාට මේක නැති කරන්න නම් එකම අවශ්‍ය කරන දේ මොහු තුල Taman තුල ආත්ම විශ්වාසය වශයෙන් අභය පහළ වෙන්න වෙනවා. ඉතින් ඒ නිසා හුඟක් වෙලාවට ඔය මේ මානසික සෝමනන්ත රෝග බයගතිය ඇති වෙනකොට මේ මරන්න ඉන්න හරක් නිදහස් කරනවා අබේ දානදී. මරන්නේ කකුලෝ නිදහස් කරනවා අබේ දාන දෙනවා. කුකුලෝ, ඌරෝ වගේ සත්තු නිදහස් කරනකොට අර මනුෂයා ඒ දැන හොරදර කරන අපරාධ අනන්ත වද ජීවිතක වෙනුවට දැන් කරගන්න පුළුවන් මෙලෝ වශයෙන් කරන මේ අබේ දාන ඒක සාමාන්‍ය සමාජ ධර්මයක් වාට පවාපත් වෙලා තියෙනවා. නමුත් ඒ තරම් මේ කරන එක මකණ්ඩ ලේසි නෑ. හොඳම දේ තමයි නොකර ඉන්නේ. යම් විදියකට බණ අහලා හෝ සත්පුරුෂයන් වහන්සේලා දැකලා හෝ බුදුහාමුදුරුවෝ දැකලා හෝ මේ පව් නොකර ඉන්නයි කියන සතුන් නොමර ඉන්නවා. කොරකන් නොකර ඉන්නවා. කාමේ වාසය නොකර ඉන්නවා. නමුත් එතකොට අපිට ඉතාමත්ම කලාතුරකින් තමයි මේ අපි සතුන් මරන්නේ නැති බව ඇඟෙන්නේ. සිල්වතෙක් බව හැඟෙන්නේ බොහෝම කලාතුරකින්. ඒත් මේ බණේ බුදුහාමර බුදුහාමර උගන්වන්න හදන්නේ ඔබ අදිෂ්ඨාන පූර්වකව සතෙක් මරන්න නැති ගතිය, හොරකම් කරන්න නැති ගතිය ආදී කියනවනම් ඒක නැවත නැවත සිහිපත් කරමින් මතක් කරමින් ඒක රාව ප්‍රතිරාව නම් වන්න එතකොට හිතට අලුතෙන් එන්න තියෙන කුසලයක්වත් එන්නේ ඉඩක් නැහැ හිත එහිම නිමන්ත වෙනවා විපිලිසර ගතිය නැති වෙනවා. විශේෂම කියනවා නම් ওই විපිලිසර ගතිය කියලා අපි හිතුවොත් ඒ මානසික රෝගවලට කියන පොදු නම කියලා. සිල්වත් වෙන්න පටන් ගත්ත ගමන් ඒ විපිලිසර ගතිය දුරු වෙන්න පටන් ගන්නවා. ඒක අපිට හොඳට අත්දකින්න පුළුවන් දෙයක්. ඒ විතරක් නෙවෙයි අපි ළඟ ඉන්නවනම් යම් ආකාරයක විපිලිසර ගමන් නිසා අපතපතක් කියව ගන්න බෑ. ලෙඩක් ආවම සනීප වෙන්නේ නැහැ. මනුස්සය දකින්න බය වෙනවා. මේ වගේ තියන අයට පුළුවන් තරම් මේ දාන සීල කටයුතු කරන්න පටන් ගත්තාම ඒ සමාජයෙන් කොන් වෙච්ච ගති අතපල්ලේ වැටිච්ච ගති නැති වෙලා කවුරු ඉදිරියට කරා කවුරු ළඟට වුණත් අපෝ දියාගෙන ඉස්සරහට දාගෙන රාජ මණ්ඩලයකට සමන මණ්ඩලයකට බ්‍රහ්ම මණ්ඩලයකට යන්න පුළුවන් ගති පහරක් දෙන්න පුළුවන්. අබේ ගති පහල වෙනවා. මෙන්න මේ අබය හිතට ආපු ගමන්ම හිතේ අර සැලෙන ගති, විපිලිසර ගති නැති වෙනවා. ඒක නිසා සීලවතෝ භික්කවේ සීලවන්තස්ස නචේතනා කරණියෝ අවිපටිදාරෝ මේ uppajjatuti සම්මාහාරයකට ඒ කුද්දලයා සතුන් මරමින් ඉඳලා හෝ සතුන් වල ඉන්න නැත්නම් පංචිල් පද කඩමින් ඉඳලා හෝ නොකඩ ඉන්නකොට ඒ කරපු දේ පමණයි අවශ්‍ය කරන්නේ නැත්නම් නොකිරීම පමණයි අවශ්‍ය කරන්නේ එතකොට ඉඳලාම හිතේ විපිරිසර ගති නැති වෙන පටන් ගන්නවා හිත සීපත් කරන්න ඕන මම ඉස්සර මෙහෙම මෙහෙම කරපු කෙනෙක්. නමුත් මම මේ බුදුබණ අහපු නිසා, ධර්මය අහපු නිසා, සංඝයාවාසය දකපු නිසා, කල්යාණ මිත්‍ර සේවනයේ නිසා මම මේක නොකර ඉන්නවා. එතකොට මේ බුද්ධලට ඒකමයි මේ විපිරිසර කම නැති කිරීමට ප්‍රධාන සාධකය. නමුත් ඒක ඔහු අද කියන සමාජ ප්‍රශ්න හුඟක් වෙලාවට අහගෙන ඉන්නකොට තියෙන්නේ ඔහු තාමත් උනන්දුවක් කරන් තිනවා ඔහු හෝ ඇය තමන් ඉස්සර කරපු මේ නරක ඡන්ද පරසෝ ගති සීල් වලින් බේරෙන්නේ. නමුත් මේට වඩා තවත් මොනවද අඩුයි වාගේ තේරෙනවා. තාම නෑ විපිලිතරකම නැතිලා. ඉතින් මේකේ තියෙන අඩුපාඩු මොකද උනේ කියලා කල්පනා කරන්න පටන් අරගත්තොත් ඒ හොයන්න හදන ගැතිය නිසාම විපිලිතරකම නැතිලා යනවා. ඒකෙදි සද්ධාව අවශ්‍යයි. අදහිල්ල අවශ්‍යයි කරුවත් සංසෙත් පැහැදිලිවම කියලා තියෙනවා. සීලවන්තනම් සිල්වතාට විපිලිසරකම ලැබෙනවා. ඒකට වෙන චේතනා කළ යුත්තක් නැහැ. ධම්මතායේ සාධිකවේ සීලවන්තස්ස සීලව සීලවන්තස්ස අවිපටිසාරෝ උපජ්ජතු. ඉතින් මේ සඳහා පිළිගන සිල්වන්ත වුණා සිල්වන්ත වුණාට පස්සේ අපේ විපිලිසරකම තාම නැති වුණේ නෑ තාම තියෙනවා. ඉතින් මේ මනුස්සයා ඊට පස්සේ හොල්ලන් දඟලන්න පටන් ගන්නවා. කෝ ඒ කීප එක මට තාම නැහෙනි කියලා දඟලන පටන් ගන්නවා ඒකමත් විපිරිතර ගමන. නැති නොවිච්ච බවට ලකුණක් නේ. නමුත් මේ මනුස්සයා මේ මම දැන් සීලක පිළිපදලා තියෙන්නේ. ඒ සීලේ දිගට රකින්න පටන් අරගත්තොත් මේ විපිලිතරකම ඇති වුණාදෝ නැති වුණාදෝ කියන එක නැතුව ආනේකෙන් මේ පුද්ගලයා තුලින් මත්තර වෙන්න තියෙන අකුසල් නැතිවීමත් නතර කරන ද අකුසල් දිගටම නතර වෙලාම තිබීමයි ඊයින් ඉදිරියට යම් ආකාරයකට කල යුතු කුසල් නොකල යුතු කුසල් කරන්නත් කල යුතු කුසල් වර්ධනය කරන්නත් ලොකු ඉද ප්‍රස්තාවක් එන්න පුළුවන් එළබුත්ලයා ඒකට සාදර වෙනවා මේකට සාදර වෙනවා සමහරකට සාදර නොවන වෙලාවුත් තියෙනවා මේක කල යුතුක් විපිලිසරකම එනවද නැද්ද විපිලිසරකම මොකද එන්නේ කියලා සැලෙනවට වඩා මේ සීලයක් ඇති කරගත්තට පස්සේ හම්බෙන සිල්ලුතුන් සහ ගුණතුන් කිට්ටු කරගෙන ඉදිරියට කළ යුතු දේවල් කරන්න පටන් අරගත්තොත් මේ විපිලිසරම කියන ප්‍රශ්නය සමතක වෙනවා ඉස්සර තමයි අකුසල් කරපු කෙනෙක් සිල් රැකඩපු කෙනෙක් කියලා ප්‍රශ්න සමතක වෙනවා විකෘත මේක කරන්න මේ සරුවත් යනගේ වචනේ අපට ලොකු හයියක් වෙනවා ධර්මතාවයක් තියෙනවා විපිලිසරකම නැති කරන්නේ ඒ විප්‍රසාරම නැතිනවා කියන කන්නේ හොඳට මේ විවේක ස්ථානයේ හිටියට කිසි බය වෙන්න දෙයක් නැහැ. කවුරුත් මට බණී ගහයි කියලා නැත්නම් මට දොස් කියයි කියලා බය වෙන්න දෙයක් නැහැ. මම හිරේ විලංග වැටේ කියලා බය වෙන්න දෙයක් නැහැ. අපායට මං යයි කියලා බය වෙන්න දෙයක් නැහැ. එතකොට 아무තු පිළිච්ච ගැස්සක් එන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට ඉතිරිතරකම දිගට පැවැත්වීම සඳහා අවශ්‍ය කරන්නේ අර රැකපු සීලය අඛණ්ඩව රකින්න ගන්න අදිස්ථානයි. මේක දැන් ඔය වෛද්‍ය ශාස්ත්‍රෙත් මේක අත්දකලා ඒගොල්ලෝ පෙන්වලා දීලා කියනවා මේ සම්ප්‍රදාන කුල වෛද්‍ය ක්‍රමත අමතකින් විවිධ ක්‍රමවලින් කොහොම පුංචි දේවල් වලින් බරපතල රෝග සනීප කරතයි. ඒක නිකන් මේ අහම්බයක් වගේ. නමුත් ටික කාලයක් යනකොට ආයෙත් ඒ පුදුල ඒ රෝගෙටම හැදෙනවා. ඒ මොකද ඒ රෝගේ ඇතිවීමට හේතු වෙච්ච නරක ඇබ්බැහි නතර වෙලා නැහැ. යෝගේ හනීප වෙච්ච ගමන් සාමාන්‍ය හිතක් ඇති කරගන්නවා ආයේ අර නරක ජීවිත වලට වැඩි තම ආයේ ප්‍රතිදේශයි තමන් මේ යම් යම් නොකල යුතු කාන් නොපනත්කම් නොකිරීම නිසා මේ සූයක් ඇති වුණා නම් ඒ නොකල යුතු නොපනත්කම් නොකරන ගතිය පනවාගේ රකින්න ඕන. ශරීර දියුණු පවුණු කරගන්න. එතකොට තමයි අර ඇති කරගත්ත සෝය දිගට යන්නේ. ඒ වගේ තමයි මේ විපිලිසරකම නැති වෙගෙන එනවා නම් සීලය නිසා මේක වුණා නම් ඒ සීලය අදි සීලයක් බවට පත් වෙන්න තව තව නන්දුපකාරක ධර්ම කිට්ටු කර ගන්නවා. ඒ වගේම සීල තුන් විසින් කරන සමාධි භාවනා ප්‍රඥා භාවනා සඳහා තියෙන ඉඩ පුංචි කළ සලකන්නේ නැතුව ඉස්සරට කටයුතු කරන්න ඉඩ තියෙනවා නම් ඒ ඉඩ පහසු සකස ගන්නවා. ආන්නේ විදිහට කෙරුවා නම් අර විපිලිසරකම නැතිකම තව තවත් ඉදිරියට ශක්තිමත් වෙන්න හොඳ පරිසරයක් සකස් වෙනවා. මේ විදිහට මේ විපිලිසරකම නැති කරගත්තේ මේ ඡන්දපරස සිල්වන් දුසිල්වන්තකම දුරු කිරීමෙන් දැම්මට විපිලිසරකම නැති බව එයි අපි දිගට මේ සිල් රකින්න කාමයේ ශක්තිමත් කරනවා කියලා ඒ පුද්ගලයා විපිලිසරකමට විපිලිසරකම නැතිකමට ඉති තියාන් දිගට කටයුතු කරනවා නම් බුද්ධ බුද්ධ ඥානවල දේශනා කරනවා මේ අවිප්පටිසහරකම තමයි පිළිසාරකම නැතිකම, අන්දමන්ද ගතිය නැතිකම, කලකොලකම නැතිකම, මානසික අසහන නැති ගතිය තියෙන තැන ඉඳලා අඩු වේගෙන යනවනම් ඒ අවිප්පටිසාරස බික්කණය බික්කවේ න චේතනා කරණීයෝ රාමෝත්සන්නේ උපජ්ජතුති. පිළිසාරකම නැති කෙනා ආය චේතනා කරන්න දෙයක් නැතුළු මට තරුණ ප්‍රීතිය උපදීවා කියලා. සම්මතයේ සා බික්කනේ බික්කවේ අවිපරිරාරස්ස පාමොච්ඡං උපජ්ජතුති. විපිරිදාරකම නැතුව ඒක පදියම් වෙච්ච ගමන් ඒක අපේ හිතට තේරිච්ච ගමන් ඒ අනුව ඊටාම් තුනි ප්‍රීතියක් හිතට පහළ වෙනවා. තමම නැති සීලයක් රකින්නවා මගේ හිත කලකොල ගති නැහැ. සෑහීනෙන් බය වෙන ගති නැහැ. අන්ධකාරේ තනියෙන් ඉන්න බැරි ගති නැහැ. විවේකයේට කලබල වෙන ගති නැහැ. ගෝසාවක් නැතුව ඉනකොට විවේකයෙන් මට නිස්සද්ද භාවයේ ඉන්න ඕනෑ කියන ගති පහළ වෙනවා. ආන්නේ වෙනකොට ඒක තුලින් ඊටාම තුනී ප්‍රීතියක්. ආමෝජ්ජං කියන කියන්නේ තරුණ ප්‍රීතියට ප්‍රමෝදේ කියලා අපි මේකට සිංහලට දාගන්න. නිකම් ප්‍රමෝද ගතියක් එන්න පටන් ගන්නවා. මේ ප්‍රමෝද ගතිය අර ඇති වෙච්ච විපිලිසරකම නිසා නැත්නම් විපිලිසර ගතිය විපිලිසර නැති බව ඉතින් තහවුරු වීම නිසා එන ගතියක්. නිසා සිල්වතාට විපිරිසර ගති නැතුව යනවා. අවිපටිසාරකම ඇති වෙනවා. අවිපටිසාරය ඇති වුණා නම් ඒක පළපදියම් වෙනකොට ඒ හිතේ නිතරම පුංචි තරුණ ප්‍රීතියෙන් පටන් ගන්නවා. මේක ඇත්තට ලොකු අංකර ගන්න ගතියක් නෙවෙයි. දැන් පිරිචි ගතියක්. සම්පත්‍ති කර ගතියක්. Taman අර අඳුරු පැත්තක ඉඳලා ආලෝකයට යන ගතියක්. මනුෂ්‍ය ගති ඉක්මවලා දේව ගති වලට යන ගතියක්. එනකට වැඩිය බය ලැජ්ජා ගතිය සංවේදී ගතිය තමන්ගේ චිත්ත સંතානයේ වගේම අනුගේ චිත්ත સંතානය පිළිබඳ සලකන ගතියනකොට ඒ තුලම ඒ තුනී ප්‍රීතිය අපි කියන ප්‍රමෝදය පාර වෙන්න පටන් ගන්නවා ආනි ප්‍රමෝදය අඳුරගත්තේ නැති වුණොත් අර විපිරිසරකම නැති වෙච්චාම ඒ බව අඳුරගන්නේ නැතුව ගත කළා වාගේ ඔහුට මේ ප්‍රමෝදයෙන් ලැබෙන්න තියෙන ආනිසංස නොලැබෙන්න කල් යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ සූත්‍ර වලින් මතක් කරන්නේ සිල්වන්ත වුණා නම් පළවෙනි ලක්ෂණ තමයි විපරිසාරකම. විපිලිසර ගති නැතුව හිත මොනකට අධ්‍යාපනයකට යොදන්න පුළුවන්. ඒ වෙලටන් පවුලේ මොකක් හරි අවශ්‍ය නම් මේකට සැලසුම් කරන්න පුළුවන්. ඒ කරනකොට Taman තේරෙන පටන් ගන්නවා විවිධතර හිතකින් ගෙරුවට වඩා අධ්‍යාපන කටයුතු හදිනවා. කාලසටහන හරියන්න පටන් ගන්නවා. ආනෝගේ පුංචි වෙනකොට Taman තුල පුංචි ප්‍රීතියක් පහළ වෙනවා. දැන් මට ජීවිත ජීවිතේ වෙනද රහසේ ඒක යතුරක් හම් වෙලා. ඒක සමීකරණයක් හම් වෙලා. අනුන්ගේ හිත වෙහෙස කරන්නේ නැත්නම් මගේ මගේ හිතේ වෙහෙස නැති කතිය ආනිසංසය. හිතේ වෙහෙස ගති නැත්නම් ඒ හිත පවතින පුංචි ප්‍රීතියක ප්‍රමුදියත. මෙන්න මේ විදිහට ප්‍රමුදීකස්ස ඒ කියන්නේ පුංචි ප්‍රීතිය එනකොට මේක හඳුනා ගැනීමේ ශක්තිය ඇත්තා වූ තැනක් ගන්න. හඳුනා නැති කෙනා නෙමෙයි. පමුදිතස්ස බික්කවේ න චේතන පමුදිතස් පමුදිතෝ බික්කවේ පමුදිතස්ස න චේතනා කරණීයෝ පීතිමේ උපජ්ජතෝති. මට හොඳ ශක්තිමත් ප්‍රීතිය පහළ වේවා කියලා තුනී ප්‍රීතිය, තරුණ ප්‍රීතිය ඇති වෙච්ච කාට චේතනා කළ යුත්තක් නැහැ. අර තුනී ප්‍රීතිය නිතර දිවිලයක් දකින්නකොට වරින් වර බලවත් ප්‍රීතිය එන්න පටන් ගන්නවා. කුල් වෙලා වෙනවද මොකක් නිසා වෙනවද කියලා කියන්න ගන්නෑ. නිකන් බැලුමක බඳලා උඩ හරිනවා වගේ. තමයි මේ කරන කටයුත්ත නිතරම Taman එක Taman ජීවත් වෙන්නේ. වර්තමාන මොහොතට හිත ගන්න ලීසි. ඉස්සර අපි කලමුලියේ කරපු වැඩ වැඩේ වැඩේ සඳහාම කරගෙන යනකොට සතුටක් ඇති වෙනවා. අපි මේ දානයක් දීලා ඉවර වෙච්චාම යතන විශාල ප්‍රදේශයක් ඒ පිඟන් කෝප්ප හොදන්න ඕන. ඒකට ආපහු යන්නත් අදාක පිඟන් කෝප්ප හොදන්නේ බරක් අදිනවා. මෙහෙසක් වාගේ කොට ගැහිලා තිනේ හොදනවා. එතකොට අපිට සතිය පිහිටක් අපේට වීමක්වත් මේක කුසල් උපදින වරක්වත් මොනවාක්වත් නෙවෙයි ඉවර කරන්නේ කොහොමද පිඟන් කන්ද දගෙනකොට ඇඟ හිරිවැටෙනක තියෙන්නේ. ඒ වගේ අපි එක එක පිඟාන අරගෙන මේ හිමීට මිට හොදන ගමන් ඒ පිළිබඳව සතු මේක ප්‍රීතිය පහල කරගන්නවා මේ සංගෝපස්ථානයක් කරන්නේ. මේ අපි වෙන දෙයකට මේ බයකටවත් මේ අනුගේ මේ ඉතු ලෝධන එකක් නෙමෙයි. ඒකත් මේ සංගෝපස්ථානයක්. ඊගාව පිනාරත් නොන්නේ විදිහට මේ එපිනා හොදි වෙවැඩේට වෙනකට සතිය පිටවන්න පටන් ගත්තාම අර මල් දෝතක් අරන් ගිහලා බුදු ආමරණ පූජා කරන වෙලාවේ තියෙන ප්‍රීතියක් එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ තමක් අපිට පිළිච්ච ආශිර්වාද ගන්නකොට තියෙන ප්‍රීතිය. මේ ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරපු පිටාරක් හොදලා තියෙන ප්‍රීතියත් සමානයි. නමුත් අපි මේ පිටාර හොදන වැඩේ අපට බෑ. ඒක වැඩ කාර්යයක් ලබව කරනවා. අපි ඉන්නේ මල් පූජා කරන්න විතරයි. අපි ඉන්නේ ආශිර්වාද ලබා ගන්න පුළුවන් විතර කිව්වනම් ඒ වැඩේ කිරීමෙන් ලබන්නේ සතුට දන්නේ. ඉතින් එතකොට ඒ පුත්‍යා තුළ අර පුංචි තරුණ ප්‍රීතිය තරුණ ප්‍රමෝදය ප්‍රීතියක් වාට පස්සෙන් තියද නැහැ. මේ විදිහට ප්‍රීතිය පහල කරන්න පටන් ගන්නකොට අපි තේරුම් ගන්න දෙයක් තමයි ඇත්තටම මේ ප්‍රීතිය පහල වෙන්නේ අපි වෙනදා බරක් විදියට නොසලකා හරපු වැඩවලින්මයි. අපිව බලාපොරොත්තු වෙන විශාල ලාභ වලින්, විශාල ජයග්‍රහණ වලින්, විශාල මේ මේ ලාභ සත්කාර සම්මාන වලින් හම් වෙන්නේ ආතතියක්, වෙහසක්, තරදරයක්. නමුත් ඒ තමන් කළ යුතු වැඩ ටික වෙනදට වඩා සාධරව කරන්න පටන් ගත්තාම බොහෝම ලස්සනට ඒකේ සතුටක් ඇති කරගන්න පුළුවන්. ඒක අර පුංචි ප්‍රමෝදය අඳුනගෙන ප්‍රමෝදය අනු කටයුතු කරන්න පටන් අර ගන්නකොට ඒක චේතනා කරන්න දෙයක් නෑ ඒ වැඩ කටයුතු මම කලින් මේක සතුටේ සමාදානින් නැත්නම් සාදරව මේකට කරන්න පටන් ගත්තාම ඒ තුලින් මේ වලක් පහනක් පූජා කරනකොට කරන වැඩේ පැහැදිලිවම ගන්න පුළුවන් එතකොට තේරෙන පටන් ගන්නවා මේ ප්‍රීති ප්‍රමෝද වගේ දේවල් අපි ඉස්සන තනින්ම නෙවෙයි හම්බ වෙන්නේ. එළඹ සිටි සිහියෙන් ඒ කරන වැඩේට පුංචි වැඩකට ගෞරව කරලා කටයුතු කරනකොට ඒ ප්‍රමෝදයයි පහළ වෙන්නේ. ප්‍රමෝදේ දිගින් දිගට යනකොට ඒක ප්‍රීතියක් වඩටපත් වෙනවා. ඒ විදිහට ප්‍රීතිය තමයි ඇත්තටම අපි මේ කාමයේ සාමාන්‍ය ජීඳා ලෝකේ හොයන ප්‍රධානම දේ. නමුත් අපි ඒක හොයන්නේ බොහොමත්ම ආලෝකවන්ත, බොහොමත්ම තෙදවන්ත තැන්. නමුත් ඒක තියෙන්නේ මේ අන්ධකාර මුල්ලක. නිසා අපිට අන්ධකාර මුල්ලට ආලෝකවත් තැනට සමානව කටයුතු කරගෙන යනකොට අපිට වෙනවා අපි ළඟම තිබිලා තියෙන අපිව නොසලකා හැරලා. ඒ නිසා ප්‍රීතියට පහළ වෙන්න විදියක් නැහැ. මොකද අපි ප්‍රීතිය තියෙන තැන හොයන්නේ නැහැ. මේ කවුරුත් ප්‍රීතිය ඇති කියලා තැන්වල හොයනවා. ඒ නිසා අපි රූපවන්තයන් හොයාගෙන යනවා. ඒකෙන් සතුටු වෙනවා. එහෙම නැත්නම් අපි ගෝසාව තියෙන තැනට යනවා. කොමලා යන්නේ ආවල් තන්නේ නිසා අපි එතෙන් ගියාම ප්‍රීතිය හම්බුයි කියලා හිතාගෙන. එහෙම නැත්නම් ලෝක ප්‍රමාණිතාම දුෂ්කරවත් පුරුණ සත්තුකාවට යනවා මෙතන ප්‍රීතිය ඇති කියලා. ඒ මොනම තැනක්වත් නොති වෙන්නේ ඉඳ තියෙනවා. නමුත් ධර්මානුකූලව ප්‍රීතිය හොයන්නේ කොහොමද කියන එක ලක්ෂයකට එක්කෙනෙක්වත් තේරෙන්නේ නැහැ. අපි බොහෝ විට ප්‍රමාණ කරන්නේ මෙතන තමයි හරිතන කියලා ওই රූපාවේ රූප ලක්ෂණ යනවා. පෙනුමට. එහෙම නැත්නම් ගෝසාවට රැල්ලට. එහෙම නැත්නම් මෙතන බොහොම දුෂ්කරවත පුරුණ කෙනෙක් මෙතන නම් අනිවාර්ය මොනවා හරි කියන්නද කියලා අර දැඩි වෘත සමාදන්ව රකින දිහාට යනවා. තාමත් ඒ වගේ නැති වෙන්නේ ඉඳී තියෙනවා. ධර්මය අනුව බලනකොට මේක තියෙන්නේ පපුවේමයි. Taman තුලමයි. ඒක තියාන අපි පිට හොයන්න ගත්තොත් අපිට ප්‍රීතිය හම් වෙන්නේ නැහැ ප්‍රමෝදය හම් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ හැම ධර්මතාවය සීලය අවිපරිදාරතාවය ඇති කරනවා සත්‍යය නම් අවිප්පටිසාරවකම කියන්නේ කලකොල නැති ගතිය, අන්නේ විහිද නැති ගතිය තියෙනවනම් නිතරම මොදේන පුංචි ප්‍රීතියක් හිතේ තියෙනවා. අන්නේ පුංචි ප්‍රීතියට නම්බු කෙරුවොත්, ඒ ප්‍රීතියට නිසිනිස වැඩෙන්න දීම තමයි ප්‍රමෝදයට වැඩෙන්න දීම තමයි ප්‍රීතිය ඇති කරන්න තියෙන ක්‍රමය. ඒ නිසා ප්‍රාර්ථනා කරනවක්වත්, දැන් තංග ලෝකෝල යනවත් මට අනේ තාම ප්‍රීතිය පහළ වෙන්නේ නැහැ කියලාවත් හිත කලබල කිරීම නෙවෙයි. ආන්නේ විදිහට ප්‍රීතිය උපන්නන ප්‍රීති මනස පීති මනස කියලා කියන්නේ ප්‍රීතිය දන්න ඒක මේ කොයි දිවිර ඕන තැනක විවේක වෙච්ච මනසකින් ගන්න පුළුවන් බව දැනගන්න මේ පීති මනස ඇති කෙනාට කායෝ මේ පස්සම්බතූති චේතන චේතනා කරන්නේ මගේ හිත මගේ කය සංසිදේවා කියලා චේතනා කරන දෙයක් නැතුව මේ ධාර්මික ප්‍රීතිය ඇති වුණා නම් අනිවාර්යයෙන් මේ අනුව කය තැම්පත් ඇති පහළ වෙනවා ආනාපාන සති භාවනා කරනකොට උනත් මුදුවට කවදාකවත් නැති විදියට හැම ආස්වාදයක්ම හැම ප්‍රාස්වාදයක් මේ දෙක අතර මැදක්ම අත ගෑවිගෙන යනකොට පිටිචි ගැටයක් එනවා සතුටක් ඇති වෙනවා දැන් උචිත අඩ බල හිතවිලි වලින් ප්‍රශ්න නැහැ හිතවිලි අඩු වෙනවා ඒ වගේ මගේ හිතේ එච්චර දුරට වේදනාවට පැලෙන ගතියක් නැහැ හිතවිලි වලට සරණ ගතියක් නැහැ කියලා ලැබිච්ච ආනාපානේ මහා ලොකු සෑගක් ලැබිලා නෙමෙයි ඉස්සරහින් තියාගත්ත ආනාපානෙත් එක්ක හිත මූණට මුණ දාලා ඉන්නකොටම පිළිච්ච ගතියක් එනවා. පුංචි ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒ ප්‍රමෝදයේම දිගට යන්න නම් අපිට අනේ මේ ප්‍රමෝදේ වැඩි වේවා ප්‍රීතිය පහළ වේවා කියලා ප්‍රාර්ථනා නෙමෙයි කරන්න තියෙන්නේ. ඒ ප්‍රමෝදේ පහළ වෙන්නේ හේතුණා ආනාපාන දිගට යනකොට අර ප්‍රමෝදේ අඛණ්ඩ වෙනකොට ඒක ප්‍රීතියක් බවට පත් වෙනවා. ඒ ප්‍රීති බවට පත් වෙනකොට ඒ ප්‍රීතිය යහදෙනකොට අල්ල යනකොට මේ කය කී කඩු වෙච්ච වහු පැටියෙක් වාගේ අම්මා ගොඩක්ක බුදියා ගන්න දරුවෙක් වගේ හේමම තැම්පත් වෙනවා. පස්සම්බනේ කියලා කියන මේ සංසිඳීම. සංසිඳීම ඇති වෙන්නම් හිතට මේ ප්‍රීති ආරස්සාව ඒ වගේම රැකවරණ ඇතිවෙන කයේ මේ පස්සබ්දේ පහළ වෙන්න පටන් අර ගන්නවා. ඒ පස්සම්බනේ අර හිතේ ප්‍රීතියත් එක්ක එන ප්‍රසම්බණය මුළු කයම පොඟාලනවා. මුළු කයේ අස්සක් පුල්ලක් නැහැ අර මුදුවට තැම්පත් වෙන ගතිය. අපි අපි හිතනවා නම් අපි වම් පැත්ත විතරක් වැඩියෙන් වැඩ කරන රසාවක් කරන මිනිස්සෙක් කියලා හිතමු. මේ පස්සම්බනේ හිතට ආවනම් ඒ පුද්ගලයාගේ වම් පැත්තේ තියෙන වේදන අයින් කරලා දකුණු පැත්තත් එක්ක බොහොම සම්බන්ධ කරනවා. කය උඩ පැත්ත විතරක් කලබල වෙලා වේදනාව වැඩ කරන මිනිස්සෙක් නම් පස්සම්බර එනකොට යටි කය උඩු කය සම්බර කරනවා. ඔක්කොගෙම එකලසක්. ඇති කරලා දීලා මුළු කයම හොඳ නිරෝගී කයක්. ඉදිච්ච ගෙඩියක් වගේ පිපිච්ච මලක් වගේ තමයි තේරෙන පටන් අර ගන්නවා. නාල කවල පොළ හත්කට වැඩිය මේ පස්සම්බරේ ඉඳ පටන් ගන්නවා. මේ පස්සම්බරට හේතුව හිතේ පහළ වුණා වූ අර ප්‍රීතිචෛතසිකය. ප්‍රීතියයි කියලට හේතුලා තියෙන්නේ තරුණ ප්‍රමෝදේ. ඒ විදිහට පස්සම්බ කයක් පස්සබ්ද කාය කියලා කියනවා. මේක ඇති වුණා නම් සුඛං වේදයාමීති. පස්සබ්ද කායෝ භික්ඛවේ සුඛං වේදයාමීති තින චේතනාකරණිය. මේ පස්සද්ධිය තමයි අද කාලේ හැටියට කියනවා නම් මේ හීලින් ඉෆෙක්ට් එක කියලා කියන්නේ. මොනම රෝගයක් ඇති වෙච්ච කෙනෙකුට හරි සුඛය කියලා කියන අපි නෑ. මනිමුත් කියන සුවය කියලා, ලෙඩ සුව වෙනවයි කියලා කියන්නේ. සුවේ ඇති වෙන්න නම් ඔහුගේ කයේ සුවයට කලින් ලෙඩසුව වෙන්න කලින් මෙන්න මේ සමබරභාවය ඇති වෙනවා. ඔකින පස්සද්ධිය. ඒ පස්සද්ධිය ඇති වෙච්චාම බඩගින්න ඇති වෙනවා. බඩගින්නත් එක්කම කයේ කර්ම නිමකයක් ඇති වෙනවා. ලෙඩ වෙනකොට අනිත් පැත්තට යනවා. කය බොහොම දරත වෙනවා. හටියට හන්දි වලට කියලා රතු ගැහුවා වාගේ අමාරු වෙනවා. ආහාර වෘති නැති වෙනවා. එහෙම ඒ කරන් දිගාම හරි විහෙරක් එනවා. ආනේ ගති නැතුව ඇඟ සැහැල්ලු වෙලා මේ බඩගිනි ගති පහළ වෙලා එහාට මෙහාට යෑමේ පහසුකම ඇති වුණා නම් ඒක තමයි සෝය ඇතිවීමේ ලක්ෂණ. ඒකට හේතු වෙන්නේ මේ පස්සම්බණය. මේ පස්සද්ධි චෛතසිකය විශේෂයෙන්ම සර්වචන සඳහන් කරන බොජ්ජංග ධර්මවල. වෙන කිසි තැනක සඳහන් වෙන්නේ සති සම්බොජ්ජංගය, ධම්ම විචේ සම්බොජ්ජංගය, විරිය සම්පොච්චංගේ පීති සම්පොච්චංගේ ඊගාවට පස්සද්ධිය. ඒ නිසා සර්වඥාද කාට හරි ලෙඩ වෙලා තියෙනවනම් නාගාසික මහරතන් වහන්සේට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට වෙනකොට උනාද ළඟට ගිහිල්ලා අහන මොකද? මා කාශ්‍යපය දරා ගන්න පුළුවන් නේද? ලෙඩ රෝග අඩු වෙනව නේද? අනී නෑනේ ස්වාමීන් වහන්සේ දරන්න බෑනේ. වේදනාව වැඩි වෙනවනේ කියලා උන්වහන්සේ සාකච්ඡා කරපුවම එහෙමනම් කාශ්‍යපේ මේ සත්ත්ව බොජ්ජංග වලට හිත දාන්න. ඉස්ලාම සති සම්බොජ්ජංගේ උඹ ජීවිත හුදුවට ඇතිවෙච්ච වෙලාව පොඩ්ඩක් කල්පනා කරන්න දී කියලා කියනවා. කදි සම්බොජ්ජංගෝ කොමයා කස්සත මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මම උඹලට කියලා දීලා තියෙන මේ සතිය කියන එක ඒක මම වඩලා තියෙනවා. මම බහුලීගත කරලා තියෙනවා. මේ සතිය වෙන්නොත් ඒකාන්තේ මේක මේ නිවනට තුරු දෙනවා. මේ මේ සති සම්බොජ්ජංගේ ආවා නම් ඉතින් මේ ධම්ම විචේ පහළ වෙනවා. ධම්ම විචේ පහළ වුණා නම් ඒ කියන්නේ ධර්මයේ පිළිබඳ විචක්ෂණ ඥානය පහළ වුණා නම් යහන අත්ව කරන්න බෑ දිගටම වීර්ය කරනවා. අඛණ්ඩ වීර්ය කරනවා. මේ වීර්ය කරනකොට මෙයා තුළ ප්‍රීතිය පහළ වෙනවා. වෙන ක්‍රම නැහැ. ප්‍රීතිය පහළ වුණා නම් හිතේ පස්සතිය පහළ. නෝන්නේ පස්සතිය තමයි අර බුදුහාමුදුර ළඟ ඉඳද්දිම ඒ ඇඳේ ලෙඩ ඇඳේ නැගිටින්න තමයි මේ හිත හොඳ පැත්ත. ආස්වත පැත්ත. කල්පනා කරලා නාස්තික පැත්ත ලෙඩ පැත්ත අතහැරලා දාන්න. මේ පස්සද්ධිය ඇති වුණා නම් ඉතින් සුඛේ තේරියා. සුඛේ විඳින්න පටන් ගන්නවා. ඒ නිසා පස්සද්ධ කායෝකෝ භික්ඛවේ සුඛං මේ වේදයාමේ කීති නචේතනා කරන්නේ. මේ පස්සද්ධිය ඇති වුණා නම් ආයමන සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒක ප්‍රාර්ථනා කරන වෛද්‍යවරු. මොකද යාගේ බිල කඩා ගන්න පුළුවන් ඒකකොටනේ. පස්සද්ධිය දුන්නා නම් ඊට පස්සේ ශරීරය සූ වෙනවා. ඒක ශරීරයේ හැටි. ඒ පස්සද්ධිය ඇති වෙන්නේ උය කියන බෙහෙත් වලින්මයි කියලා කියනවනම් ඒක නම් කල්පනා කරලා බැලිය යුතුයි. බෙහෙත් වලට බෑ හිත වෙනස් කරන්න. අපේ හිතේ මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ හිතට අවශ්‍ය කරන පරිසරය සමහර විටක බෙහෙත් වලින් ලැබෙනවා ඇති. මොහොත් සාත්තුවෙන් බෙහෙ ආහාරයෙන් ඒ ඍතුයෙන් ගොඩාක් බලපෑම් තියෙනවා. ඒ ඔක්කොම ආවට පස්සේ ඒ කය යම් තැනක සංචිත්තක්ෂණයක පස්සද්ධිය පහළ වුණා නම් ඊට පස්සේ සෝකිත මේ යන්ත්‍රය ආපුවාම සුඛං වේදයාමීති. ඒ පුදුරට සුඛ වේදනාව වෙන්න පටන් ගන්නවා. ඒක මේ පස්සද්ධිය ඇති වුණාට පස්සේ වෙන පඳුරුකට ගහන්නවක්වත් යාචිකා කරන්නවක්වත් එහෙම නැත්නම් යාඥා කරන්නවක්වත් මොනම දෙයක්වත් අවශ්‍ය නැහැ. පස්සද්ධිය ඇති වුණා නම් වේදනාව සුඛමයි. සුඛ සුඛං වේදයාමීති චේතනා කන්නේ ධම්මතා ඒ සාධික්ක වේ පස්සද්ද කායස්ස සුඛං උප්පජ්ජති සංසිතුණු කයක් ඇති කෙනාට සුඛේ උපදිනවා කියන එක ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේ පනවන දෙයක්වත් එහෙම නැතුව දොස්තර කෙනෙක් දෙන එකක්වත් නෙවෙයි ඒ නිසා මේ සුඛය ඇති වෙච්ච කෙනා මේ සුඛිත වූ හිතට මගේ හිත ඉසල තුන ප්‍රීතියනේ දැන් සමාධිය පහළ වේවා කියලා අලුතෙන් ප්‍රාර්ථනා කරන්න දෙන්නේ. හොඳට හිතට මේ සුඛිත වේදනාව ඇති වුණා නම් ඒ හිත කැමති නෑ හරියට නාලා කියලා පිරිසුදුලා සුදු ඇඳුමක් ඉන්න කෙනෙක් ආයෙ ගිහලා මඩ අත ගන්න කැමති නෑ. ගාලකට ගිහලා හරක් හොදන්න ගොමාස් කරන්න මුත්‍රාස් කරන්න කැමති වෙන්නේ නෑ. ඒ පුදුලේ එතකොටවත් එන්නේ බොම් පිරිසුදු තත්ත්වයකට. ඒකට කියනවා ඌව පස්සේ කරත හැකි කියලා අඩු ගානේ අර පිරිසුදු ඇඳුම් ටික ආරක්ෂ කරමින් ඉන්න වගේ සුඛ වේදනාව ඇති වෙච්ච කෙනා ඒ කෙනාගේ ආකල්ප වල හැටියට මේ හිත කැවිසෙන වැඩ කලබල වැඩ වලට කැමති නැහැ. හිතේ බේම හිත සමාධිය පැත්තට බර වෙන ගතියක් තියෙනවා. ඒක නිසා ගොඩක් දුප්පත්ට ගන්න. එදා වේල හොයාගන්න බැරි, පිරිසිදු ඇඳුමක් නැති, ඒ වගේ අතන බොහොමත් අමාරුයි භාවනාවෙන් පමණක් මේ කියන චිත්ත සමාධිය ගන්න. ඉතින් වගේ බාහිර වස්තු වල පිරිසුදුකම බුදුරජාණන් වහන්සේ ඉල්ලලා පෙන්නලා තිනවා සමාධියට අවශ්‍යයි කියලා. අජත්ත බාහිර වස්තු වල පිරිසුදුකම අවශ්‍යයි. ඒ නිසා තියෙන දේවල් භාවිත කරන දේවල් පරිසරයේ තියෙන දේවල් සමගිය කය පිරිසුදුකම තියෙනවා. ඒකෝට තමයි අර ප්‍රීති ප්‍රමෝද පසද්ධිය සුඛය පාලනේ. සුඛය තුළ තමයි සමාධිය පාලනේ. ඒ නිසා ඒ වගේ මේ පෙළ ගැහිම ආවනම් ඒව ධර්මතා. මේක ඇතුළත තරක තියෙනවා. අන්‍ය විදිහට මේ සමාධිය හිත හිත ඇති වෙන්න ඊට කලින් සුඛය පාලනය වෙනවා. මුලින්ම මේ තේරවාද වගේ තැන් වල මෙන්න මේ තැන් පොඩ්ඩක් පටලවාගෙන සමහරු කායට වද දීමම ධර්මයේ කියලා හිතනවා. සමහරු හිතනවා මේ කායට සැප දීමෙන්ම මේ සමාධිය පහළ වෙයි කියලා. කොට්ට කන්දක් ගන්න. කන්දක් ගහලා උඩ වාඩිලා පටන් ගන්නවා. අද නම් කකුල වේදනාවක් නැහැ කියලා. ඉතින් ඊතර ඇඟට සැප දීපුවාම ඔන්න හරියයි දැන් සමාධිය එයි කියලා. අනේ ටික වෙලාවක් යනකොට අර බුදු වෙනවා වෙනකොට බුදියන පැත්තට ගිහිල්ලා මොනවත් දෙයක් නැතුව තමයි නැති නැගිටලා බලන්න වෙන්නේ මහා දෙනක් මැද වීලුවක් කරපු වීලු පාරයක් වගේ තමයි පේන්නේ. ඒ වන්දිසාන්ත කියනවා ඇමරිකාවේ ඉඳලා මේ බුරුමෙට එනකොට ප්ලේන් එකට කොච්චර ගෙවනවද කියන කුෂන් සඳහා විතරයි. ඒ තරම් තොගයක් අරගෙන ඉන්නේ එනකොට. පුටුවක් අරගෙන එනවා. ඇඳක් අරගෙන එනවා. ඉඳගන්නේවත් අරගෙන එනවා. ඉතින් තොගේම අරගෙන ආවිලවල භාවනා කරන්න පටන් ගත්තාම ඔය වගේ නෑ. ඒ කියන්නේ ඔය කොහොම සුඛභෝගී දේවල් සම්පූර්ණ වැඩිනකොට සමාධි වෙන්නේ නැහැ. ඒව මොනවත් නැතුව මේ කටුවේක ඉඳගෙන කුරුසේ ඉඳගෙන සමාධි වෙන්නත් බෑ. ඒක හොඳට දැනගන්න ඕන සමාධියට අවශ්‍ය කරන්නේ ඒ සමාධිය ඇති වෙන නිසා තමයි චිත්ත සුඛය පහළ වෙන්නේ. ඒක සමහර වෙලාවට ඊ타ත්ම දුප්පත් දුෂ්කර තත්ත්වයකදී බුදුන් දකින්න වෙලාවට ධර්මයේ ඒ ස්පර්ශ කරන වෙලාවට සංඥා වහන්සලා කරනකොට ඉබේම හිත ඒ සුඛිත තත්ත්වයටපත් වෙනවා. තත්ුණා නම් මොන නරාවලේ හිටියත් කොතන හිටියත් ඒ චිත්ත සමාධිගත වීමට අර සුඛ වේදනාව බොහොම ආසන්න වෙනවා. ඒ නිසා මේ සුඛ වේදනාව නැත්නම් කියන චෛසික දහර ඒක සඳහා බාහිර වස්තු වලින් ගාක් සැපදී වෙන්නේ මොකක් දුකදී වෙන්නේ කරන්න බෑ. හොඳම දේ තමයි මධ්‍යම ප්‍රතිපදාව. මේ වෙලාවට අවශ්‍ය කරන දේ ප්‍රයෝජනේ සලකලා සුඛවත් දේ ලං කරගන්නවා නම් ඉතින් මේ පුද්ගලයාට සමාජයක් වෙන්න කියන ගතිය ඒක උදේට එක ගතියක්. දවල්ට එක ගතියක්. නැත්නම් අපි තේරුම් ගන්න ඕනේ හිත සුඛිත මට්ටමටපත් වුණා නම් සමාධියට සමාධි වෙනවා ප්‍රාර්ථනා කරලවත් වෙන ක්‍රම වලින් ගන්න බෑ. ඒ නිසා චිත්ත සමාධි බලාපොරොත්තු වෙන කෙනා විතරම බලන්න ඕනේ තමන්ගේ හිත බොහොම සුඛිත තත්ත්වයක. තද බල වේදනට නැත්නම් තද බල චිත්ත පීඩා තියෙන මානසික අවස්ථාවල්, ලෙඩ වෙච්ච අවස්ථාවල ඒ නිසා බොහොම මාරි භාවනා පටන් ගන්නවා. මේ සුඛයේ තියෙන හොඳ සෞද සෞඛ්‍යාදී සෞඛ්‍යයක් තියෙන මධ්‍යම දේශ ගුණයක් තියෙන ඉස්සත් පරිසර වගේ වෙනකොට අපි හිතා ගන්නකොට මේක හැමදාම හම් වෙන්නේ නැහැ. අයවල ගියාට පස්සේ මේක වෙන්නේ නැහැ නේද වුණාට පස්සේ බෑ අපි අතර සමගිය නැති වුණොත් මොනම භාවනාවක්වත් නැහැ අන්නේ හම් වෙච්ච වෙලාවේදී මේ චිත්ත සුඛය පිළිහිට කරගෙන භවහා මේ සමාධි බිඳ කටයුතු කරන්න ඕනේ කියලා අර සුඛය වැඩි කරන වැඩ කරගෙන යනකොට ඉබේම සමාධිය ඉඳ පටන් ගන්නවා මේ සමාධිය ඇති වුණාට පස්සේ කියන්නේ මේ සමාහිත භවනක සමාහිත බව වටින බව තේරුම් ගත්තා සුඛය ඇති වෙලා සමාහිත බව ඇති වෙච්ච කෙනාට අනේ මට යථාභූත ඥාන දර්ශනේ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරන දෙයක් නැති. සමාහිතස්ස බේක්ෂවේ නචේතනා කරණීයෝ යථාභූත මේ යථාභූතං මේ පස්සතුති. මට යථාභූත ඥාන දර්ශනේ පහළ වේවා කියලා සමාහිත ඇතිවෙච්ච කාට අලුතෙන් චේතනා කරන්න ඕනේ ධම්මතායේ සාධික්‍රේ සමාහිතස්ස යථාභූත ඥානං උප්පජ්ජතු. හොඳට හුලංග හමින් තිබුණ වැවක වතුර කඩට හුලං නතර වුණා නම් වැව් කඩේ වැවේ වතුර කඩේ රැලි ගහිලා නතර වුණා නම් ඒකේ හඳේ ඡායාව බොහෝම ලස්සනට පේනවා. එහෙනම් ඒ ආයුරේ තියෙන දේවල් හොඳට පේනවා. වතුර කම්පණය වෙලා තියෙන තාකල් මොන පොදු පූජා කරුවත් මොන යාඥාව කරුවත් හඳේ ඡායාව සම්පූර්ණ රවුම පේන්නේ නැහැ. ඇති ඇති පේන්නේ නැහැ. ඒ වගේ තමයි ආයුරේ තියෙන්නේ පේන්නේ නැහැ. යම් වෙලාවක මේ ජලකඩ ජල පෘෂ්ඨය ඒ තරංග බහලා ලැබිපත්තටපත් උනන මේකේ හොඳ පිළිඹුවක් ඇති වෙනවා. අත් ඇති හැටින් පේන්න පටන් ගන්න. ඒ නිසා අපේ හිත සමාහිත භාවයට ඇති වුණා නම් ඊට පස්සේ මේ අනිත්‍ය මට දැක්කේ නැහැ. අනේ මම තාම දුක දැක්කේ නැහැ නේ. අනේ මම ප්‍රඥාව දැක්කේ නැහැ නේ. එහෙම නැත්නම් මට මේ ධ්‍යාන පහළුුනේ නැහැ නේ. নানা ප්‍රදේවල් අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන මේ සෑම දෙයක්ම හිතේ තියෙන චිත්ත සමාධිය බිඳිනවනේ. කුතුහලය ඇති කරනවා. අවුස්සන ගතිය ඇති කරන නිසා ඇති කරපු චිත්ත සමාධියට හේමම යන්න දෙනවා නම් අපි හිතාගන්න මේ චිත්ත සමාධිය යනවා මේ සුඛිත භාවයේ තියෙනවා. ඒ සුඛිත භාවය ඇති කරන්න නම් කලින් හිතේ කයේ පස්සම්බරේ තියෙනවා. පස්සම්බරේ ඇති වෙන්න නම් ඒ පුත්‍රයා ඒ ප්‍රීති ගතිය ලැබිච්ච දේ පිළිබඳ සතුට වෙන ගතිය. ඒ ප්‍රීතිය එන්න නම් පුංචි ප්‍රීති පුංචි ප්‍රමෝද ආවේ කරන ගතිය. පුංචි ප්‍රමෝද ආවේ කරන්න නම් විපිරිසර නැති ගතිය දැනගන්න. විපිරිසර නැති ගතිය එන්න නම් සීලය තියෙනවා. මේ විශාල ධර්ම රාශිය. එකින් එකට තුටු කියලා yaadila තමයි අපිට මේ යථාභූත ඥාන දර්ශනය පහළ කිරීමට අවශ්‍ය කරන සමාධිය ඇති වෙන්නේ. අපි ධර්ම පෙළ ඒ පෙළ ගැස්ම දිගටම එකලසේ පවත්න්න කටයුතු කරමින් ප්‍රාර්ථනා කරනව නෙවෙයි. වැඩ කරන්න ඕනේ. වැඩ කරනකොට නම් සමාධියට යථාභූත ඥාන දර්ශනය කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දකින්න ගතිය. එතකොට හොඳට පේනවා ඕනෙම අරමුණක් ගන්න සමත වේවා විදර්ශනා වේවා අඩු ගන්න තමයි තේරෙනවා මෙතන අරමුණක් සහ බලන හිතක් කියලා දෙකක් තියෙනවා සමහර වෙලාවට අරමුණ කලබල වීම නිසා හිතට ඒක අල්ලගන්න බැහැ වෙනවා සමහර අරමුණ නිස්සරයි හිත කලබල වීම නිසා අරමුණට හිත යಾದෙන්නේ මේ දෙකම සමාන වේගයකට ආවට පස්සේ තමයි අරමුණට හිත මූණට මූණ දාලා හිටින්නේ ඉතින් මෙතන මේ දෙකක් තියෙනවා. මොන්නම්ම සංසිද්ධියක් ගත්තත් මේ නාම කොටස සහ රූප කොටස කියන දෙකක් ඕනේ. අපුඩියක් ගන්න අත් දෙකක් ඕනේ වගේ. මෙන්න මේ දෙක වෙන් කරගන්න පුළුවන් නම් අපිට පේන පටන් අර ගන්නවා රූපයක් පේන්න ඒ රූපේ එළියෙන් තියෙන්න ඕනේ. ඒ අපේ හිතේකට යොමු වෙන්න ඕනේ. සද්දයක් ඇහෙන්න නම් බාහිර ශබ්ද තරංග තියෙන්න ඕනේ. අපේ හිතේකට යොමු වෙන්න ඕනේ. හිත නොමු යොමු නොවුනා නම් කොච්චර ලබු තරඟ තිබුණා තේන ගැහුවත් ඇයින්නේ. හිත ඇහැට යොමු නොවුනා නම් කොච්චර රූප වෙනවා පේන නිසා මේ දෙකේ එකතු වීම තමයි මේ වැඩගත් සිද්ධිය වෙන්නේ. ඒ නිසා මොනම සිද්ධියක් හරි අපේ හිතට වළංගු වෙනවා නම් දැකීමක් හෝ අත්දැකීමක් නැත්නම් සෑම අත්දැකීමකට කැලි දෙකක් එකතු වෙනවා. චත බහිත වශයෙන් හෝ නාම රූප වශයෙන් හෝ දෙකක් එකතු වෙනවා. මේ දෙක වෙන් කරගත්ත ගමන් ඕනම ධර්මතාවයක දෙක වෙන් කරගත්ත ගමන් ඔකේ ස්ත්‍රී පුරුෂ ගති මම උඹ ගති මුකුත් නැතුව ඒකේ තියෙන ඇත්ත දැක ගන්න පළවෙනිම tire අරගත්තා වගේ වෙනවා. හැම සංසිද්ධියකම පළු දෙකක් තියෙනවා කියලා ඉතල එක gediyak එකක් ඒකකයක් වශයෙන් ගත්තේ අඩු ගානේ දකින්න දෙකක සමவாயයක්. අඳුම ගානේ දෙකට සමவாயයි. මේ දෙකට කඩාගත්තට පස්සේ ඒ යථාභූත ඥාන දර්ශනේ තාම දිගටම කියනවා සමාධිය කියනවනේ ඒ සෑම පළු දෙකෙන්ම දෙකම හේතු සහිතවයි පහළ වෙලා තියෙන්නේ. නාම ධර්ම තියෙන්නේ හේතු සහිතවයි. රූප ධර්ම තියෙන්නේ හේතු සහිතවයි. එතකොට නාමේ සහ නාමේ හේතුව, රූපේ සහ රූපේ හේතුව කියලා දෙකට කැඩිච්ච එක හතරට කැඩෙනවා. මේක හරියට නිකන් පුංචි යුක්තාණුවක් කලලයක් බාඩපත් වෙන නිසා දෙකට බෙදෙනවා. දෙක හතරට බෙදෙනවා. හතර අටට බෙදෙනවා. අට 10ට බෙදෙනවා වගේ මේක බෙදි බෙදි බෙදි යනවා වගේ යම් තැනක යථාභූත ඥාන දර්ශනේ පහළ වුණා නම් ඉතින් ඉස්ලාම පැලෙයිද ගත්තොත් මහ කල දෙකට කඩා ගත්තා වගේ නාම රූප වශයෙන් දෙකට හො කඩා ගත්තා නම් ඒ ගැහිල්ලමයි එහෙම ගහගෙන ගහගෙන යනකොට නාමයට නාමයේ හේතුව රූපයට රූපේ හේතුව ආදි වශයෙන් මේ එකම සංසිද්ධිය ජවනිකා හතරක් කරලා බලනකොට මේ සංසිද්ධියේ ක්‍රියාවේගය වැඩි වෙනවා. සංසිද්ධිය සජීවීකම වැඩි වෙනවා. ලං වෙලා බලන්න බලන්න මේක කෙලෝරක් නැතුව මේ විදිහට කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි යන්න ගියාම මේක ඉති වෙනස් වෙන සුළු දෙයක් කියලා අලුතෙන් කවුරුත් උගන්නන්න ඕනේ නැහැ. තනි gediye ඒකකේ වශයෙන් තියෙනකොට තමයි මේක නොසැලීමව තියෙන වගේ පේන්නේ. ඒක කොටස් කොටස් කොටස් කැඩලා යන්නේ යන්නේ යන්නේ ඒකේ සෑම පුංචි කොටසකම තියෙන ක්‍රියාවේගේ ආත්ම භාවයෙන් තොරව සත්පුද්ගල ආත්මයෙන් වෙනව යුතොරව ඉබේම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒකට මේ ඥාතාවූත ඥාන දර්ශනයට හිත වටගත්තොත් ඒක කවදාකවත් එකනතර වෙන්නේ. දිගින් දිගට දිගින් දිගට ඒකත් කඩ කඩ බලන ගැතිය දිගටම යන්න ගන්න. මොකද ඒකට අදාළ වෙන්න අවශ්‍ය කරන අවශ්‍ය සමාධිය දිගට පවතිනවා. පවතිනවනේ යථාභූත ඥාන දර්ශනයදී. ඒක තරන්නේ මේ විදිහට නාම රූප වශයෙන් හෝ හේතුඵල වශයෙන් හෝ අනිත්‍ය දුක්ඛ වශයෙන් හෝ අඩ කඩ කඩ කඩ කඩ කඩ ඉදිරියට යන්නේ. ඒ විදිහට යථාභූත ඥාන වශයෙන් ඇති වුණා නම් එයාට ඒක පිළිබඳව කලකිරීමක් සහ ඒ සංසිද්ධියේ දුර්වර්ණ වීමක් අනිවාර්යයි. ඔන්න ওই ටික දකින්න තමයි අපි මේ දේවල් ලං කරන්න, රැස් කරන්න, එකතු කරන්න ආදාව තියෙන්නේ. අපි දන්නවනම් මේ සෑම දෙයක් තුළම කියන්නේ මේ වගේ කැඩෙන බිඳෙන දෙයක්. ඒ නිසා මේව නැතුව ජීවත් වෙන්න බෑ. අපි ප්‍රෝජනේ සලකලා ඒවා පාවිච්චි කරන වෙනම දෙයක්. උන්ට අරක නැතුව බෑ මේක මගේ ඒක ආදි වශයෙන් අපි අර පු탁 යන ගතිය තද වෙලා, ස්තබ්ද වෙලා වැඩ කරන්නේ මේකේ තියෙන මේ එපා කරන ගතිය. නීරස කරන ගතිය ඇති හැටියෙන් දක්වන නිසා. එහෙම නැත්නම් මේක මේ දීසාය <clears throat> චිත්‍රයකට වතුර ගැහුවොත් එහෙම සම්පූර්ණ දීසාය මේ තියෙන අඩදල නැතිලා ගිහලා සායන් ටික ඔක්කොම සාම කරාට පස්සේ නිකන් වමනේ ගොඩක් වාගේ කිසිම චිත්‍රයක් ඒක නෑ ආන්නෝ වගේ තමයි යමක් දිහා හොඳට අථාභූත ඥාන දසෙන් බැලුවොත් මේ මොන්නම දෙයකවත් ඔය කියන විදිහේ නිත්‍ය බවක් සුඛ බවක් සුභ බවක් ආත්ම සංඥාවක් නෑ ආත්ම සංඥාව පේන්නේ ඈතට වෙලා යාන්තමට බැලුවොත් තමයි. ඒක නිසා අපි කරන්නේ අරමුණෙන් අරමුණට හිත කඩ කඩ හැමදේම යාන්තමට බල බල දුවනවා. බුදුරජාණන්සේක සමතක් කරා. එහෙම කියන තාක්කල් මේ ලෝකෙට බැඳෙනවා. මොකද මේවා පේනවනේ ඉස්සි වශයෙන් පුරුදු වශයෙන් ගෙඩි වශයෙන් හොඳ වශයෙන් නිත්‍ය සුඛ සුභ වශයෙන් එකක් කරගෙන ඒකම බලන්නේ කියනවා ඒ තුලිය ගන්න දෙයක් නෑ ඒක බලාගෙන ඉඳී ඉඳී එපා කරනවා ගැති මේ විරාජනය වෙන ගැති නිබ්බිදා ගැති පහළ වෙන නිසා යථාභූත ඥානගසේ පහළ වුණා නම් ඒක නිබ්බින්දති විරාජ්‍යති කියන එක මට පහළ වේවා කියලා අය ප්‍රාර්ථනා කරන්න දෙයක් නෑ වෙනවම ධම්මතායේ සාභික්‍රේ යථාභූත ඥාන දර්ශනස්ස නිබ්බින්දති විරාජ්‍යති නිබ්බින්දති නිබ්බින්දති විරාජ්‍යති හරියට යමක් දිහා දැක්කම ඒකාන්තිම පාකරන ගැති ඒකාකාර ගැති ඒකේ විරංජනය කරන ගතිය. වර්ණ නැති වෙලා ওই සමනල වර්ණ දේදුණු වර්ණ නෙවෙයි. නිකන් බලුවමනයක් වගේ. ගන්න දෙයක් නැති ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් අපි කැමේසේ කැමරලා තියෙනකොට මොන්න තරම් ඔගේ තක්කාලි ගැලී දානවා. ඊපස්සේ කැරට්ටලක් දානවා. ඒක රතු පාට ගන්න. ඊට කොළ පාට දෙවිලුත් උඩ දාන. කහ පාට දෙවිලුත් දාන. ඉතින් ලස්සනට ඔක හදනවා. නරක දෙයක් නෙවෙයි හොඳක් තමයි මම කියන්නේ. කාලා වමනේ කරලා පොඩ්ඩක් බලන්න. අනේ අම්මේ මේ පොඩ්ඩකට ඉස්සලා කාපු දේ ඕන රජෙකුට දෙන්න පුළුවන් ඡායකක වශයෙන් තියෙන මේ කැම ටික වමනය කරන්න මේපා කටේ හොඳට අපල අපල කියලා ගහලා බලන්න ඉන්න තරම් පිළිකුල ඉපදවනවා නේද පොකටව ඩිංගිත් වමනය කරනකොට පල්ලෙහාට එමු ගිහලා එළියට ආව කතා කරන්නවත් හොඳ නෑ ඒවා අසුබ වචන නොකල යුතු දේවල් අන්න වගේ තමයි එකක් තියා දිගටම බලනින්නේ කෑම විතරක්ම නෙවෙයි කෑම වලට වෙන සංගතිය මොකද්ද කියලා කෑම මේකේදී කතා කරන්න බැරි දේවල් ඒකට කියන්න සිද්ධ වෙයි ඒ තරමටම එකක් දිහා හුදුවට දිගට බලන හිටියොත් ඒක නිබ්බින්දණයමයි විරංජනයමයි ඒ නිසා එක දිගට බලන ඉන්නකොට මට අන්නේ මේ බිදා පහළ වේවා මට විරංජනේ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරන දෙයක් නෑ ඉබේම නිබ්බින්දති විරංජති නිබ්බින්දත්ති වික්කවේ විරජ්‍යත්ස්ස චේතනා කරණියෝ විමුක්ති ඥාන දසනමේ උපච්චතුති. මේ නිබ්බිදා විරාගය පහළ වුණා නම් අනේ මට නිවන් ලබන මට විමුක්තිය පහළ වේවා. ඥාන දර්ශනේ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරන දෙන්නේ. සංවස්තුක් පිළිබඳව ඇත්ත ඇහිය තියෙන දැක්ලා ඒක විරංජනයක් නිබ්බිදාවක් ඇති වුණා නම් ඔකට තමයි විමුක්තිය කියලා කියන්නේ. ඔකට තමයි ඥාන දර්ශනේ කියලා කියන්නේ. මෙතෙක් කල් අපි ඔකට නූල් බැඳලා අපි මේ සත්‍යත්‍රාන්ති කෙරුවා. දැන් අර දීර්ඝ චිත්තචෛසික පෙළක ගොඩගස්මකින් ආපු එකක් නිසා මේ ප්‍රීතිය නිසා මට මේ අවිප්පරිධාරකම ඇති වුනේ. අවිප්පරිධාරකම නිසා මට ප්‍රමෝදය පහළ වුනේ. ප්‍රමෝදයේ ප්‍රීතිය පහළ වුනේ. ඒ ප්‍රීතිය නිසා මගේ හිත කය පරිතිතුනේ. ඒ නිසා මට සුඛේ පහළ වුනේ. සුඛේනුයි මේ ඇති වෙච්චි කයේ සුඛේ නිසා තමයි හිත සමාධිගත වුනේ සමාධි වෙච්ච හිතෙන් තමයි මට මේ ඇත්ත ඇති ඇති පේන්නේ ඇත්ත ඇති ඇති බලනකොට මුළු ලෝකෙම තියෙන්නේ අල්ල බදා ගන්න දෙයක් නෙවෙයි විරංජනයක් නිපිලාවක් කලකිරීමක් සහ දියසායන්තිත්‍යයක පාට නැකියාවක් වගේ ආන්නේ වුණා නම් ඒක පිළිබඳව ඒයින් විමුක්තියක් ලබනවා මම ඒක පිළිබඳව ආය බැඳෙන්නේ නැහැ ඒකෙන් මම වෙනස් මම එකෙන් වෙනස් කියලා මේ ඥානය තමයි විමුක්ති ඥාන දර්ශනය කියන්නේ අයින් එහාට වෙන දෙයක් නැහැ. අන්නේ විමුක්ති ඥානට අසන්න බය නැතුව යනවා. මෙතෙක් කල් මේ නිබ්බිදා වෙනකොට අපි බොනවා වෙන තැන් වලට යනවා. නාන භාවනා ක්‍රමය හොඳ නැහැ කියනවා. ඒ ගුරුවරයා හොඳ නැහැ කියනවා. මොකද ඇත්තටම භාවනා වැඩ කරලා නිබ්බිදාව පාර වෙනවා. ඉතින් මේ අචන් ශා ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ සමහර කට්ටිය භාවනා කරන්න යනකොට එපා වෙනවා. ගුරුවරයා එපා වෙනවා. ආහාරය පාන, ඍතුවේ පාන. ඉතින් වෙන තැනකට යනවා. මෙතන මේ ගුරුවරයා හොඳ නැති නිසා එපා වීමුනේ කියලා. හේතන්නේ කියලා ටික දවසක් ඉන්නකොට එයාගේ වෙන දවසක් දැකලා එතනත් එපා වෙනවා. ඉතිලිලගෙන මම ආවදන අයියෝ එතන හරි සෞත්‍රි මෙන්න මේ මේ මේ මම කියලා එතෙන් කියනවා. එතන ටික කාලෙ එතනත් එපා වෙනවා. ඊට පස්සේ ටික තව තැනකට එතනත් එපා වෙනවා. ඒතුරු කියනවා ඒ ආචාන්සතුමා මේ යන මිනිස්යාගේ තමන්ගේ මල්ලෙම ඇතුළු අසුචි. ඒකළු මේ ගඳ ගන්නන්නේ. යන යන තැන තමන්ගේ අසුචිම තමයි ගඩ ගන්න. එක තැනක අපි මේකදී නතර වෙලා බැලුවොත් මේ භාවනා හැමන උත්තරම ලාභය තමයි මෙතික් කල මේ ආසාවෙන් පාවිච්චි වෙච්ච මේ කාම වස්තු සහ කාම ආස්වාද පිළිබඳව මේ ඇති වෙන නිබ්බිදා නැත්නම් කලකිරීම සහ විරාගය මෙතෙක් කල් ලෝක පහළ වුණේ ද්වේෂයට පදනම් වෙලා. දැන් අපි ඒක දැනගන්නවා නිබ්බිදා ඥානයක් විදිහට. එනද ඥානපද නමක පහළ වෙච්ච දවසේ තේරෙනවා අනේ මෙතුවක් අල්ලපි මෙච්චර වටිනා ධර්මය දුරු කිරීමට නැති කිරීම තමයි මේ විනෝදාන්ත හොයාගෙන තියෙන්නේ. මත්පිටි පාවිච්චි කරන්නේ. අරක පාවිච්චි කරනවා මේක පාවිච්චි කරනවා කොහොම හරි අර නිබ්බිද විලාගෙනකොට නැතික නැතික කියලා කියන මට භාවනා කරන්න ඕනේ නිවන් දකින්න ඕනේ নানা ආශාව. නමුත් Taman කරා එනකොට ඒක පියහන්න ආගනයි මොකද අර පෙළ ගැහිගෙන ආපු අර චිත්ත චෛතසික ධර්ම පෙළ දැකලා නැහැ. ඒක හොඳට දැක්කම තේරෙනවා ඇත්ත ඇති ඇතිෙන් දැක්කම නිබ්බිදා පහළ වෙනවා. විරංජනේ පහළ වෙනවා. මොනෝකට තමයි විමුක්ති ඥාන දර්ශනය කියන්නේ. විමුක්ති ඥාන දර්ශනය සමහරලාට ඒක අකුණු විදුලි කොටන්නා වගේ එක පාරට තේරෙනවා. නමුත් ඊගාජීත්තක්ෂණේ නැහැ. ඔන්න විද වරින් වර විමුක්ති ඥාන දර්ශනේ පහළ වෙනවා නම් ඒ පුත්‍රයාට චේතනා කරන්න දෙයක් නැතුළු මට මේක සම්පූර්ණ සාක්ෂාත් කරන්න ගේවා කියන චේතනා කරන්න දෙයක් නැහැ කවදා හරි ඒ පුද්ගලයා අනිවාර්යයෙන් මේ විමුක්ති ඥාන දර්ශනේ වරින් වර පේනවා නම් කවදා හරි මේක සාක්ෂාත් කරනවා කරනවාමයි ඒකට ලකුණයි ඔය පෙන්වන්නේ මෙතෙක් කල ආශා කරපු මේ දේවල් වල ඒ හැඩතල වලටවත් ඒ කියන මේක මගේ කියා ගන්න ඕන එකක් තියෙනවත් මේක මට තිබීම නම්බුවක් කියන එකවත් වෙනුවට මම මෙතෙක් කල මේ විමුක්තිය මේ නිපිදා විරාගයෙන් කොට බය වුණා දිව්වා දැන් නෑ ඒක විමුක්තිය නිපිදා විරාගයේ ඥානයට හසු කර ගන්න ඕනේ කියලා බලනකොට මේ මෙතෙක් කල අයින් කරන්න හදපු දෙයමයි ඥානයක් වෙන්නේ අපි මෙතෙක් කල කිව්වේ මොකද්ද මේ දුක අයින් කරන්නේ දැන් නෙවෙයි. මොකද ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ මොකද්ද? මේ දුක හාත්පසින් තේරුම් කරගන්න එතකොට ඒ දුකම දුක් ආර්ය සත්‍ය බවට පත් වෙනවා. ඉතිකල් පිළිහිල විසිකරන්න හදපු දුකමයි ඥාණයෙන් බලනකොට පේන්න පටන් ගන්නවා මේකමයි නිවන කියන්නේ. ඊගෙනචා හර්වචාන්සේ දේශනා කරනවා මහණෙනි දුක නම් දුකයි. නමුත් දුක දුකක් බව තේරුම් ගන්න තරම් සැපයක් මුළු ලෝකෙම නැහැ කියලා. ඒක වෙන්නේ ප්‍රාර්ථනා කරුවට. ඒක වෙන්නේ අවශ්‍ය චෛතසික ධර්ම ටික පෙළ ගමනට පස්සේ තේනවා මේ දුක ඉතින් මොකද කරන්නේ දුක තමයි මට පුළුවන් මේක දරා ගන්න. එතකොට දුකට බැරි වෙනවා අපිව දුකටපත් කරන්න. අපිට පුළුවන් වෙනවා දුකට උඩින් පිහිටා. ඕ දුක තමයි මම මේක දන්නවා මේකට මම මූල දුන්නේ මේ මේ ධර්ම ඇති කරගෙන අපිට පුළුවන් නම් මාව සලපන්න. තමයි සැලෙන්නේ. කියලා ඉඳ ගියාම දුක නිකම්ම පටවෙනවා. අපි කියනවා යෝධ බල යෝධ වීර්ය මේක වැඩි දුකක් මට වරෙන් මම මේකත් ඉන්නවා කියලා අන්තිමට මරණ දුක දක්වම අපි ඉවසීමේ ශක්තිය වැඩි වෙනකොට අපි කියන එකට සාක්ෂාත් කරන්නේ කියලා මරන්න ඉස්සෙල්ලා මැරෙන්න පුළුවන් වෙනවා. මේන්න මේ විදිහට අවස්ථාවට දේශනා කරනවා ධර්මයේම තියෙනවා ඉදිරි ධර්ම පෙන්වලා දෙන ගතිය. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ ඒකට අකුල් හරන්නේ. දැන හෝ නොදැන ඇඟිලි ගහන්න යන්න එපා. ඒ ධර්මතාවයක් මත උනා නම් අපිට මේක නිසින්ින්ද වැඩෙන්න අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන එකයි. ඒ වගේම ඉදිරි ධර්ම සංශ්ලේෂණය කරලා දෙන ගතිය ධර්මයේම ස්වභාවයක්. ඒ නිසා ඇත්තටම කියනවා නම් මේ භාවනා වැඩ පිළිවෙල හෝ ප්‍රතිපදාවේ වැද්දගත්ම දේ තමයි ඉස්තරලාම ඇති කරන දේ. භාවනාවට යනකොට පල්ලවෙනියෙන්ම ගන්න ඕස්ම තමයි වැද්දගත්ම එක. අන්තිමට හම්බෙනවා ඥාන දර්ශනේ මොනක්වත් අවශ්‍ය නැහැ. ඒවත් ඒම පෙළ ගන්නවා. පටන් ගන්නකොට බොහොම ගෞරවයෙන් ධර්ම ගෞරවය ඇති කරගෙන මේ විශාල ඥාන පරම්පරාවට අවශ්‍ය කරන මූලික දේ ඇති කරන්න කියලා දැස ගන්නවා නම්. නිසා සරුවත්න්සේ දේශනා කරනවා ආදිතුල ආදී ඒව විසුද්ධේ. ඔබ මුලම සුද්ධ කරගන්න. සුද්ධ කළා අතිපචාණය කරනවා. මොකද්ද ආදී කියලා කියන්නේ සීලය. ඊළඟට නරුවත් යනවාද කියන්නන්න දෙපා, අම්මට කියන්නන්න දෙපා, තාත්තට කියන්නන්න දෙපා. ඒක පුද්ගලික දෙයක්. ඒක හොඳට පිරිසුදු කරගෙන. ඒ මන්තුමත් හුස්ම හිත තිබ්බත් කෙලින්ම චිත්තක්ෂණ චිත්ත කරපාස නිවනටමයි යන්නේ. අපි වෙ හිතාගෙන තොරන් අපි වෙ හිතාගෙන තියෙන ආලෝක අපි වෙ හිතාගෙන තියෙන දේවල් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් ඒක නිකන් මග දාලා විතරයි මේ විගර කරගෙන කරගෙන යනකොට මේ ධර්මතාව පෙළ පහර වෙනවා ඒ නිසා අපි හිතා ගන්න ඕනේ අපිට හරියට වැඩේ කරනවා නම් අපිට කාටවත් යහප වෙන්න දෙයක් ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ ධර්මයේ විසින්ම ධර්මයේ ඉදිරියට ආය නමුත් ඒක කවදාකවත් විශාල gedī වැඩේ විශාල ලෝකෝට හම්බෙන්නේ ලාහන්තම ලාවට මෝජු වෙන ගැටි විතරයි තියෙන්නේ එන්නේ ඒක බාධා කරන්නේ නැතුව සතත අභ්‍යාසය අඛණ්ඩ අභ්‍යාසය තමයි යෝගාවචරය කියන්නේ. ඔය ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන එක තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. ගෙඩි පිටින් කඩා ගන්නවා. ඒක කවදාකවත් වෙන්නේ සත්‍ය ධර්මයේ. සත්‍ය ධර්මේ නම් ඒකට උගාවක් වැඩ කරනකොට අපිට යන්තමට සහමිලියක් පේනවා. ඒ සහමිලිය අඛණ්ඩව දිගට යනවා නම් ධර්මයේ විසින්ම ධර්මයට මේ ඊකම ගතිය නිසා නැත්නම් මේ ධර්මයේ තියෙන ඕපනයිස් ගතිය නිසා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික අපි මේ බුදුරජාන් වහන්සේට ධර්මයට සංඝ රත්නයට කිට්ටු කරනවා. ඒ වගේම අපේ සීලය පිළිබඳව නොසැලෙන සද්ධාාවක් එන්න ගන්න. ඒක සෝහාන් වෙනකොට ස්ථිර වෙන්න ඕන ඔය ටික විතරයි. බුදුහාමුදුර කෙරේ ඇති සද්ධාව නොසැලෙන සද්ධාවක් බාටපත් වෙනවා. ධර්ම කෙරේ ඇති සද්ධාව නොසැලෙන සද්ධාවක් බාටපත් වෙනවා. සංඝ රත්නයට තමයි අපි වගේ සංසාරේ බය දැකලා සංසාරයෙන් ගොඩ වීමට කටයුතු කරන පිරිස මොන තරම් ශ්‍රේෂ්ඨද? ඔච්චර වැරදි තිබුණත් වැඩගත් પરමාර්ථයක් අනුව කටයුතු කරන සංඝ රත්නයේ විසී තමනු සංඝයා වශයෙන් කවුරුරක් ඇති වෙන ඊට පස්සේ තේරුම් ගන්නවා ප්‍රධාන වෙනස ඇතිලා තියෙන මගේ සීලය. ආනේක තියෙනවනම් ඕන තරක ඉතුරු ප්‍රඥා ඉතුරු සමාධි ප්‍රඥාති කරගන්න පුළුවන්. මෙන්න මේක විශ්වාසය ඇති වෙච්ච දවසට අපි කියනවා ආපසු නොයන ආකාරයට. පැහැදිලි චරිත ලක්ෂණ නිසා රුචි අසුකම් වල වෙනසක් ඇති වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන මේ මූලික පෙරගැස්ම යනකොට මේවා මනින්න ගිරන්න යන්න එපා. ඒක අපිට අයිති වැඩක් නෙවෙයි. අපිට තියෙන හේතු සම්පාදනයේ පමණයි. ඵල අපේක්ෂාව තුච්චයි. නමුත් ඒක හිතට නිතර එනවා. ඒක අපි තේරුම් අරගන්න ඕනේ. නමුත් ඒක පැත්තකට දාලා මගෙන් කෙලෙයි විය යුක්ත වෙනවද? සීලය ආදී වශයෙන් නැත්නම් අවිපටිසාර භාවය එහෙම නැත්නම් ප්‍රමෝදේ ප්‍රීතිය ඒ වගේ දේවල් දිගට කෙරෙන්න ඕනේ වාතාවරණය බිඳිලන ප්‍රතිඵල අපේක්ෂා කරන ගතියින් කියලා නැත්නම් ඒකම අපි කියන කන්ටෙන්ට්මන්ට් එක නැත්නම් අපි ඇති වෙන මේ පිළිච්ච භාවයට හේතු වෙන පුංචි දෙයක් ලැබුණත් ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන් ශක්තිය එනකොට අපිට තියෙන එකම සතුට දේ අපි මෙතෙක් කල් ගෙනාව ගුණ ශක්තිය. ඒක පාවාදීලා අපි අලුත් සත්‍යත හොයන්න කියලා කලබල කෙරුවොත් අර ගුණ චරිතයක් දුර්වල කරනවා නැත්නම් අප්‍රසාදය පළ කරපු නිසා අපිට ලැබිච්ච දේ බුද්ධිය නැතු වෙනවා. ඒ නිසා කල්පනා කරගන්න ඕනේ අපි මේ කරගෙන යන වැඩේ මොනම ක්‍රමයකින්වත් පුංචි කරලා හලකන්න පුළුවන් එකක් නෙවෙයි. දිවි වල ප්‍රශ්නවල කරන්න බැරි වෙනවා. බුදුහාමුදුරණත් අපිට කරලා දෙන්න බැරි වෙනවා. නිසා අපිට තියෙන්නේ අපිට ලැබිච්ච මේ මුළු වටිනාකම විතර සබ්බ පාපස්සා කරනම් කියන එක කරන්න. කවදාකවත් දැන දැන තමන්ගේ මේ ගුණ චරිතයට හානි කර අවුල් වෙන දේ කරලා පස්සේ පශ්චාත්තාප වෙන්නවා. සියලු පවින් වල කීප සිදු කරන්න. මේකමයි කුසල සුපසම්පදා කියන්නේ. සියලු පවින් වල කීමල මගේ පූර්ණ ශක්තිය, පූර්ණ පෞෂත්වය යොදනවා නම් ඒකම ප්‍රීති ප්‍රමෝදයට හේතුන කුසලයක් පාඩපද. නමුත් මේ කුසලයට උපසම්පදාවක් නැත්නම් එළඹ වාසය කරන මොන යකාට කියන්නද ඉතින්? ලැබුණු දේ අගේ කරන්න ගන්න නැත්තම්. නිසා අපි පයෙන් වැළකුණාට මදි අපි පයෙන් වැළකෙච්ච බව නිතර සිහිපත් කරන්න ඕනේ. එතකොට තව තව එක වෙන්නකොට සචිත්ත පරියෝදාපන. හිත පිරිසිදු බවකටපත් වෙනවා. මෙච්චරයි බුදුහාමුදුරන්ගේ අනුශාසනාව. ඒ නිසා අපි ඉතුරු කරන්නේ හොඳ ලස්සන සුවඳ ඉතුරු මතකයක්. ආදර්ශයක්. ඒ ආදර්ශය හොයනකොට අපි කලබලෙන් ප්‍රතිඵල හොයන්න යන ගතියක් ඕනේ නෑ. හැබැයි අපි කරගෙන යන වැඩේ නම් කවදාකවත් පුංචි කළ සලකන්නේ. ඒක දිගට කරගෙන යනවා. ඉතින් මේ ටික තමයි මේ සූත්‍රයෙන් සඳහන් කරන්නේ. චේතනා කරන දෙයක් නෑ. මොකද බුදුන් දේශනා කරන නකෝපණේ සම්බික්කවේ ඉච්ඡේව වත්තබ්බං. අනේ මේ ලෝකේ මොනම දෙයක්වත් නෑ ප්‍රාර්ථනාවෙන් ලැබෙන. සම්පූර්ණ වෙන්නේ ඒවට අවශ්‍ය කරන්නා වූ හේතු සම්පූර්ණ වීමෙන්. ඒ වගේම තියෙන සඳහන් කළා තියෙනවා ඉච්ඡති පික්කවේ චේතෝපනදි සීලවත්තස්ස විසුද්ධත්තාය කියලා. සීලවතෝ බණ භික්කවේ ඉච්ඡති භික්කවේ සීලවන්තස්ස චේතෝ බණ විසුද්ධත්තාය. සිල්වතාගේ ඕනම ප්‍රණිතිය මොනම ප්‍රාර්ථනාවක් ඉෂ්ට වෙනවා ඌ ගැසි පිරිසුදු කම්මට. ඒ නිසා අපි දවසින් දවස ඒක පිරිසිදු බව දන්නවනම් වඩ වඩා හොඳ සිල්ලුසුන් අපිට ලැබෙනවා දන්නවනම් ඒ ප්‍රමයි අපේ පිරිසිදුකමට ඇති මාර්ගය අපි ඒක නිතරම අගය කරමින් ඉන්නවා චේතනා කිරීමකින් තුරව ධර්මයේ තියෙන උපනයන ගතිය යොමු කරන ගතිය කාන්තේම ක්‍රියාත්මක වෙනවා මේක අපටමයි ඉසල වැටෙන්නේ මෙන්න මේක පාග ගන්න එපා අකුල් එලා ගන්න එපා අමතක කරන්න එපා ආනෙම නම් අපි බලාපොරොත්තු වෙච්චදී නබෝ කාලයකින් අපිට සාක්ෂාත් කරගන්න ලැබෙනවා කියලා යෝත බල යෝර වීදි ඇති කරගෙන මේ ගත්ත වැඩ පිළිවෙල ඉදිරියට කරගෙන යන්න අපට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම තමන්ගේම සරණයි තමන්ගේම පිහිටයි ඒ පිහිටම තව තවත් ශක්තියක් ධෛර්යයක් බලයක් ඇති කරන්නයි මේ සර්වඥාණන්ගේ ධර්ම දේශනාවක් ඉදිරිපත් කළේ. ඒකත් ඒ කරගෙන යන දේර ගැම්මක් ශක්තියක් වඩපත් වෙලා ඒ ප්‍රතිශක්තිය ඒ දැරීමේ ශක්තිය තව තවත් ඇති කරමින් තමන් කරගෙන යන කර්මස්ථානයේ භාවනාව අඛණ්ඩව ඇති කිරීමෙන් සද්ධා විරිය සමාධි ප්‍රඥා තව තවත් ශක්තිමත් කරන්න මේ ධර්ම දේශනාවත් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි අද මේ ධර්ම දේශනාවේ මම බලාපොරොත්තු වෙන බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ හිතවත් වැඩි වෙලා ගිහිල්ලා තියෙනවා අපි පැයකමාරක විතර කාලයක් කරන් තියෙනවා ඉතින් අපි මේ ධර්ම දේශනාව සම්බන්ධව ගෙවියන බින්දි මාදී කටයුතු කිරීමකට කලින් කී යුතු කලේශාවක් කියනවා අපි ඒකට පොඩි අරුම්කම් දීමක් කරලා නැත්තම් පේන වෙන තැන බිම් පැමිණීමෙන් අපේ සැසිවාරය સમાප්ත කරමු කියලා මම යෝජනා කරනවා. මංගජාණයෙන් පස්සේ කලකිරීමෙන්නේ. බින්දක සුළු ගතිය දැක්කට පස්සේ තමයි ඒක පිටින්ම කලකිරීම ඇති වෙන්නේ. මේ කවුද වැඩත් කතා කරනකොට කිව්වා ඒ තමන්ගේ දරුවා පිළිබඳව පුදුමාකාර හැඟුම් බර ගතියක් එක්ක දරු සෙනෙහස තදින්ම පහළ වෙන්න පටන් ගත්තා. භාවනා කරන්න බෑ ඒ දරුවාගේ වෙන වෙන්න වෙනවා හරි රට යන හරි මොකක් හරි එකදී. ඒත් භාවනා කරගෙන ඉන්නකොට ඒ දරුවාගේ යවනිකා ටික මේ පණ තියෙන දරුවාගේ ඉපදිච්ච හැටි පොඩි ලොකු වෙන ලොකු වෙන මෙතෙන් දෙනකන් වගේ පෙන්වන හැම ජවනිකාවක්ම ඉවර වුණාට පස්සේ මොනවාක්වත් නැති 100 100ක් හිස්තැනකට යනවා. ආයෙ හදේ ජවනිකාව. ඒක ආයෙ නැතිලෙනවා. ආයෙ ජවනිකාව. ආයෙ නැතිලෙනවා. බලනකොට වෙනවලු මේ එකක්වත් එකට yaadෙන්නේ නැහැ. ඒකෙත් බිලි බිලි කියලා තියෙන කියලා. ඉතින් සමන් ඒක දැක්කම මම මෙතෙන් ගාන ආපු හැටි අන්තිමට මේ දරුවට කරන ප්‍රේමය කියලා කියන්නේ තන්නේ කර විහිළුවක් විතරයි. මේ පුංචි පුංචි සිද්ධියක් මතක තියෙන කියලා අර තිබුණා මේ සෙනෙහස වගේ තියෙනවා සම්පූර්ණයෙන් අයින් වෙලා උද්දුම සාන්තියක් උද්දුම සැනසීමක් එන්න පටන් අරගත්තලු ඒ බින්දල හැටි දැක්කම පස්සේ සීරම බින්දි බින්දන මතකයක් බින්දි බින්දන දැන් මේ තියෙනවත් බින්දි බින්දනවා කියලා දැක්කට පස්සේ වෙනදා නැති වෙන්නේ ශෝකයක් කනගාටුවක් අර භාවනාවෙන් අර අවශ්‍ය මූලිකයිසික ආවනම් මේකයි අවබෝධ කළ යුත්තේ ඒ නිසා අපිට මේ ඉන්න වෙලාවදී මේ බින්දනට පේන ලකින්න වෙනවා දැකලා කලබල වෙන්න දෙයක් නෑ මේක ඉතින් හිතලා ගත්ත දෙයක් නෙවෙයි ඇති කියලා ඒ බිඳීම දකින්න දකින්න දකින්න නිබ්බිදාව ඥානයක් කරගන්න එක්කනට හතුරක් වෙනවා. එහෙම නැති කෙනෙකුට ඉතින් හරි කනගාටුවක් වෙනවා මේ කෑමත් රුචි නෑ කිසි දෙයක් එපා වෙනවා ඔක්කොම එපා වුණයි කියන කතියකට එනවා. ඉතින් ඒ නිසා ඒක හරි මොකද්ද කියන්නේ ඒක බ්ලැක් බයි චාන්ස් වගේ. කෙනෙකුට නිබ්බිදාව ගොම හරි පැත්තට වෙනවා සමහරව හරි පැත්තට වෙනවා. ඒක කියන්නේ ඒක ඉතින් අර පෙරකිනිච්ච මේ අරගෙන ආව මිනිස්සේ සම්පත් වල හැටියට ඒක වස්තුවක් වශයෙන් බාර ගන්නවද නැත්නම් සාධකයක් වශයෙන් ගන්නවද බාධකයක් වශයෙන් ගන්නවද කියලා කියන්නේ. මොකක් පුත්කලික ලකුණක් මෙතන තියෙන්නේ. හැබැයි භාවනා කරනකොට ඉලිබිලා පහළ වෙන එක නම් ඉතාමත්ම ප්‍රසිද්ධයි. ඒ විදිහට කිව්වොත් භාවනා කරොත් නම් ප්‍රතිඵල ලැබෙනවමයි. නමුත් ප්‍රතිඵල ගන්න ලෑස්ති නැහැ. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ වෙන මොකක්ද කියලා. සතරම් වගේ අහසට බැඳු ඉනිමකක් වගේ එකක් මේක දිගේ යනකොට ඔක්කොම හම් වෙනවා උත හම් වෙන්නේ මොකද නිබ්බිදා ඉතින් බිලා වහන් දරවහල ගන්නවා අයියෝ මෙච්චර වහන්සලා ඕක දාම්බුනේ කියලා අයින් කරනවා ඉතින් ආයෙ සංකාරයක් හම් වෙනවා ඉතින් කර කියලා වරෙන්ක කවදාද ආයෙත් ඔතෙන් දෙන්න එපා එන්න කම්ම පෙන්නනවා ඒ කම්පියුටර් දෙන්නා කම්පියුටර් අවශ්‍ය බොත්තම තද කරනකම් කවදාකවත් අන්ත කරන්නේ කොහේ බලන්නේ ඒ වගේ තමයි නිබ්බිදාවට පස්සේ නිබ්බිදාවට ඥානයක් බවටපත් කරගන්න සතුට වෙච්ච දවසේ එතනම තමයි නිවැරදි. නිබ්බිදා ඥාන. නැත්තම් ඉන්නේ ද්වේෂය. එන්නකොටම ද්වේෂය. ඉතින් ඒකට අපි වංචනික ධර්ම වලට හොඳට කියලා හැතිලා යන්න වෙලා දැනගෙන නිබ්බිදාව ආවේ මේ මේ හේතු නිසා. ඒ හේතු හරිනම් මේ අපි සාදර විය යුතු වැඩකට 아무ත් එක්ම ඇවිල්ලා තියෙනවා. මේක මුලමදාග වශයෙන් ඥාන ආලෝකයේ දක ගන්න පුළුවන් වුණොත් මහා විශාල දෙයක්. මේක මම කියන්නේ විපස්සනාවට විතරමයි මේක අදාළ. සමතේට මේකෙන්නේ නැහැ. සමතේදී තියෙන්නේ නිකම් කායික සෝ හොඳ පැත්ත. ඉතින් ඒක ලැබුවට නිබ්බිදාපු දවසේ ආයෙ පරිදින්න ඉඳී තියෙනවා. කවදාහො ශක්තිය තියෙන වෙලාවෙදීම මේ සියලු දේම අපිට වෙන් වෙන්න වෙන බව හොඳට හිතට වදලා කියන කතාව රැවටෙන්නේ නැහැ. ඇත්තට මුල දෙන්න පුරුදු වෙනවා. ඒ නිසා නිබ්බිදා ඥාන බොහොම සූක්ෂම ඥානයක්. ප්‍රීතිය එහෙම කල්ලාතු ඇවිල්ලා තමයි නිබිදාට වැටෙන්නේ. ඒ කියන්නේ තමයි භාවනා හරියන බව සිල්ලු තුන්ගුණොත් හම්බෙන බව හොඳ හොඳ ධර්ම තේරෙන බව තේරෙනවා. ඒ වුණාට බලාගෙන ඉන්නකොට ඒ බලාගෙන ඉන්නදී නිකන් ලේස බීමක් ගැහුවොත් කුඩු කුඩු වෙන ගතියක් නිකන්. හිතල්ලා නැති ගැටි. එතකොට පුළුවන් තරම් මේක ඥාණයෙන් අල්ලගන්න. මේක නිබ්බිදා ඥාණය කියලා මෙනෙහි කරලා මුලමඳ අග එළඹ හිත 100න් අල්ලගන්න පුළුවන් වුණොත් ඉතින් හිතනවා මේක තමයි ගැලවුම මාර්ගය කියලා. ඒකෙන් පිට ගියොත් ඒ ආය සංසාර චක්‍රයට කරගෙනවා. ඒක මේ බුදුරජාණන් වහන්සේ කොයි කොහොම මේක නිබ්බිදාවට සාදර වෙන්න ඕනයි කියන හිත ආවද කියලා හිතන්න බෑ. දැන් අපිට කියලා දීලත් මේ හිතව ගන්න බරුව අපි මේ ළඟා. බුදුහමනන ස්වයම්බුව ඇවිල්ලා කියනවා මේ දුක අවබෝධ කරගන්න තියෙන මේ තියෙන එකම මාර්ගය දුකට සාදර වීමයි. ඒක කියන ලකුණ තමයි නිබ්බිදා. මම කියන්නේ නිවන් මාර්ගය නිවන් ගමන කියලා කියන්නේ පෙරහැරක් නම් ඒ පෙරහැරේ කසකාරය තමයි නිබ්බිදා. පස්සට එනවා හොඳ හොඳ වැඩ කියලා කසකාරය ගහගෙන යන්නේ. ඒ නිබ්බිදා තමයි ධර්මෙට ධර්මෙ කැඹුරු ධර්ම එන බවට පෙර ලකුණ නිබ්බිදා තමයි. ඒකට මේ පෞෂත්වයෙන් මුණ දී ගන්න බැරි වුණොත් ඉතින් ආයෙ කරගිලා මුලට වැටෙනවා. ඉතින් කරගිලා මේක තමයි කියන්නේ.